විගේ භාවය මේ කියන ගුණ ධර්ම සාකච්ඡා කරන්න ඇවිල්ලා තියෙනවා. ඒ ගුණ වලින් හම්බ වෙන මෙලෝ වශයෙන් හම්බ වෙන ප්‍රධානම නිවනෙන් අපිට හම්බ වෙන ඵලයක් විදිහට විත්ත ධම්ම සුඛයක්. එහෙම නැත්නම් විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛයක් විදිහට පෙන්වලා තියෙන්නේ මේ සමාහිත හිත. ඒකේ විරුද්ධ පක්ෂයේ පෙන්වන්නේ අසමාහිත හිත. ඉතින් මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට පාළ වෙච්ච විචාරකේ තමයි මේ ධර්මය වැඩ ගන්න පුළුවන් වෙන්නේ ධර්මයට අයිතිවාසිකම් කියන්න පුළුවන් වෙන්නේ මේ සමාහිත හිතක් ඇති කෙනාට පමණයි. ඉතින් ඒකම සර්වඥාන් වහන්සේ අනුමත කරනවා. ඒකම ඒකටම අනුග්‍රහ කරනවා. සර්වඥ දේශනාවෙත් ප්‍රධාන පාට මේ සූත්‍රේ නැතුවට වෙන තැන් වලින් සාධක වශයෙන් ගත්තොත් සමාහිතෝ භික්කවේ යතා භූතං ඥානාති පස්සති කියලා මහණෙනි සමාහිත හිතක් ඇති කෙනාට මේ ධර්මය එහෙම නැත්නම් මේ යථා භූත ඥාණය පහළ වෙනවා. ඒකමයි මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ සමාහිතස්ස ආයන් භික්කවේ මෙතන භික්කවේ කියලා පාඩේ සඳහන් වෙන සර්වඥාන්සේ දේශනා කරනකොට මේ අනුරුද්ධ ස්වාමීන් සඳහන් කරන්නේ සමාහිතස්ස ආයන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස. ඒක පිළිබඳව සරුවච්චන් වහන්සේ අනුපාත කරලා නැවත තමන් වහන්සේ වශයෙන් රැස්ව සිටින මහා සිවණක් පිරිසට මේක නැවත මතක් කරන වෙලාවේ සර්වඥාසි උද්දේශ කරපු පාඩයයි මම අද මේ දේශනාවට ඉස්සරහින් තියාගන්න. මාතෘක වශයෙන් තබා ඒකට හේතුව එතනදී සර්වඥාන්සේ තමන් වහන්සේ වශයෙන් මේ සමාහිත හිත කියන එක මොකක්ද කියලා අර්ථකථනය කරා. ඒ විදිහට සමාහිත හිතයි හිත ඇති කෙනාටයි වහන්නේ මේ ධර්මය අසමාහිත ආයත කියන නෙවෙයි මම මෙතන මේ සමාහිත හිතයි අදහස් කළේ කුමක්ද කියලා ප්‍රශ්නේ නගලා සර්වඥාන්සේ වහන් කරනවා ඉද බික්ක වේ බික්කු විවිච්චේව කාමේ විවිච්චේව අකුසලේ ධම්මේ ඉද කියන එක මෙතන හුඟක් වෙලාට අර්ථකථනය කරන්නේ මෙම ශාසනයයි භාවනා කරන භික්ෂුව කියන ඉද කියන්නේ මේ ශාසනය. එතකොට ඉද භික්ක වේ බික්කු මහන්නේ මේ ශාසනයේ බණ භාවනා කරන්නා වූ භික්ෂුව විවිච්චේව කාමේ කාමයන්ගෙන් වෙන්ව අපි කලින් දැනගත්තා විවිත්ත පවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ ඝන සංගණිකාරාමස්ස කියලා. එතනත් ඔය විවිච්ඡ කියන පදේ සඳහන් වෙනවා වෙන් වෙ කියන එකයි. මෙතන තියෙනවා විවිච්ඡේව කාමේහි. කාමයන්ගෙන් වෙන් වූ අතන ඝන සංගණිකාවෙන් වෙන් වූ බොහෝ විට දෙකම සමානයි. ඝන සංගණිකාව ඉන්නකොට තමයි මේ කාම ආසාවල් පහළ වෙන්නේ. මෙතන විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලෙහි ධම්මේ. කාමයන්ගෙන් සහ අකුසල ධර්මයන්ගෙන් වෙනව වෙන්ව සවිතක්කං සවිචාරං විවේකජං පීති දුකං විතක්ක චරිත විතක්ක සහිත වූ විචාර සහිත වූ ප්‍රීති සුඛ ඇත්තා වූ ප්‍රථම ධානයේද එළඹ වාසය කරයි. එතකොට මේ කියන්නේ කෙනෙක් ඒ කාම ලෝකයේ අතහැරලා රූප ලෝකයට ප්‍රවිෂ්ඨ වුණා කියන. කාම කාම ඡන්දය නැත්නම් පංචකාම සම්පත්තිය බහලලා පංචකාම සම්පත්තිය පරිත්‍යාග කරලා සාර්ථකව රූප ධානයකට සමාදිනවා. ඉස්ලාම ප්‍රථම රූප ධානය තමයි සමාදිය. මේ ප්‍රථම රූප ධානයේ සමාදිනකොට ජීවර ධර්ම පරිත්‍යාග කිරීම සහ මේ ධාන අංග පහක් සාක්ෂාත් කිරීම කියන මේ වෙනස සිද්ධ වෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන නිවර්ණ පහ ප්‍රසිද්ධයි. මුග කෙනෙක් දන්නවා මේ රූප ලෝකයේ මේ එකක්වත් කියනවනම් රූප ලෝකයේ ඒ අයිතිවාසිකම ලබන්න අමාරුයි. කාම ලෝකේට නම් මේ කාමච්ඡන්ද ආදී නීවරණ ධර්ම තියෙන තියෙන කාම ලෝකේ අපි සම්පූර්ණ සාමාජිකත්වය ලබනවා. නිසා කාම ලෝකේ පරිත්‍යාග කරලා නැත්නම් නීවරණ පරිත්‍යාග කරලා ඊගාවට රූප ලෝකයට අවශ්‍ය කරන්නා වූ ප්‍රථම ධානා ධානයට අවශ්‍ය කරන්නා වූ ධානාංග එකින් එකින් එකින් එක ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ. ඒ ඥානාංග පහයි නීවරණ පහයි එකිනෙකට සම්බන්ධ කරලා පෙන්නනවා ඒ කාමච්ඡන්දය ඒකාග්‍රතාවයේ කියන හිතට ප්‍රතිපක්ෂයි. ඒ වගේම ව්‍යාපාදය ප්‍රීතිය කියන හිතට ප්‍රතිපක්ෂයි. තීන මිද්දය කාමච්ඡන්ද ව්‍යාපාදයේ සුඛේ කියන හිතට තීන මිද්දය තියෙන හිතට විතක්කය ප්‍රතිපක්ෂයි. හොඳට මෙනෙහි කරන කෙනා තීන මිද්දේ ඉන්නේ. ඊගාට විතක්ක මේ මේ කාමච්ඡන්ද ව්‍යාධීන් උද්දච්ච කුච්ච කියන විසිරිච්ච හිත වෙනුවට ඒ සුඛ හිත සුඛය ආපුවාම ප්‍රතිපක්ෂ වෙනවා විචිකිච්ඡා කියන හිතකට ප්‍රීතිය මෙන්න මේ වගේ ධර්ම ප්‍රතිපක්ෂ ධර්ම වලකින් ප්‍රතිස්ථාපනය කෙරුවම ඒ පුද්ගලයා ඇත්තටම මේ භව ගමනේ තාමත් භවය ඇතුළෙමයි පුදුමාකාර විවේකයකට නැත්නම් බුද්ධියකට සින්න වෙනවා. ඔහුට සින්න වෙනවා බුද්ධියක්. ඒක සරුවත්නාංශයේ වචනයෙන් කතා කරනවා නම් කතා කරන්නේ විවේකජං පීතිසුඛං කියන. විවේකයෙන් හටගත්තා වූ පීතිසුඛය. සම් වෙන අවස්ථාවල තවත් තවත් කල සඳහන් කරලා තියෙනවා ධිට ධම්ම සුඛ විහරණය කියලා. ධිතු දැමීම මිය යන කලින් මරණය මැත්තේ මෙලවදීම ලැබිය හැකි සුඛ විහරණයක් කියලා. ඒ තරමටම මේ නීවරණ පහ වදයක් කරදරයක් කටොල්ලක් දුකක් මේ ටිකෙන් අයින් වෙච්ච ගමන්ම තමයි ඒ අනිකුත් ඒ විතක්ක ਵਿਚාර පීති සුඛේ කග්ගතා කියන මේ නිවන ධර්ම ලැබෙන්නේ ඒක පුදුමාකාර සාන්තියක් සුඛ විහරණයක්. ඉතින් එතනදී මේ අපි සාමාන්‍ය ලෝකයාගේ වචනෙන් නැත්නම් ලෞකික පැත්තෙන් ගත්තොත් එහෙම අපි හිතන්නේ මේ ප්‍රීතිය සහ සුඛය ලැබෙන්නේ මේ සැනකෙලියක. එහෙම නැත්නම් මේ ලෝකයේ මේ කාම වස්තු නැත්නම් වස්තු කාම සුඛ විහරණය. අනුගා මේ රූප බලන්න පුළුවන්. උගාක් ශබ්ද තියෙන, උගාක් ගඳ සුවඳ තියෙන, උගාක් රස තියෙන, උගාක් සුඛෝපභෝගී යාන වාහන දේවල් පවතින හිතූ හිතූ දේවල් විදිහට හිතේ දවන්න පුළුවන් තැන්වල අපි හිතනවා ප්‍රීතියයි සුඛයයි කියලා අපි ගොඩාක් මේ භෞතික සම්පatti වලින් මේව ලං කරගන්න හදනවා. ඒ ලං කරගන්න හදන්නේ කවදාකවත් මේ රූප ධානයක වගක්වත් අහලා නැති වෙනවා. ඒ මොකද රූප ධානයක් ලබන්න නම් මේකේ සම්පූර්ණ ප්‍රතිපක්ෂ පැත්තට යන්න ඕනේ. රූප නොපෙනෙන තැනකට යන්න නැත්නම් ඇති වහගන්න. නැත්නම් ශබ්ද නැහැ තැනකට යන්න වෙනවා. නැත්නම් මේ අපිට මනුෂ්‍යයන් අං වහන්න බෑනේ. ඒ නිසා අපිට යටත් වෙන්න ඕන සද්ද මෙතනකට ගිහින්. ඒක ගඳ සුවඳ දෙකම ගඳක් හෝ සුවඳක් නැත්නම් යන්නේ. රසයක් නොබලන මට්ටමට ස්කී කරු වෙන්න වෙනවා. නැත්නම් හිට වෙන්න වෙනවා. ඒ වගේම කයට පහස කොච්චරද කියනවනම් කය තියෙන බවක් දැනෙන්නේ නැති දැනට යන්න වෙනවා. දැනෙන තාක්කල් අපිට තාමත් බෑ. මේ ඔය කියන සරුවත්යන් මහන්සිය ආගය කරන ප්‍රීතිය සුඛයට යන්න. හිත සම්පූර්ණයෙන් හුලං වදින්න නැත්නම්කපත් වෙන පහන් දැල්ලක් වගේ නොසැලෙන නොසිතන තැනකට යනවා. එතකොට තමයි සර්වඥාන්ති කියන්නේ විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛය කියලා. නිසා ලෝකයා දක්වන මේ ප්‍රීති සුඛය සම්පූර්ණ මේ කංකටොල්ලක් කුල්ලකට දාලා පොළනවා වගේ එකක්. ඒක මහා වදයක්. ඒක මහා අනාර්ය සැපයක්. කියනවා සරුවචනාංශයේ මේ පෙන්වලා දෙනවා ඒ වගේට පැමිණිච්ච ධර්මතා අනුව ඊට වැඩිය මිනිස්සුකට දිනින්න පුළුවන් විවේකද වූ ප්‍රීතිසුඛේ දිට්ඨි ධම්ම සුඛ විහෙතනේ ඒක කවදාකවත් සතේකට මිත්‍යා දෘෂ්ටිකයකට භාවනා නොකරනකට ලබන්න බෑ ආනේ සුඛේ ලැබීම තමයි සරුවචනාංශයේ මෙතන පවිවිත්ත නැත්නම් මේ විවේකය සමාහිත බව කියලා සඳහන් කරා ඒ සමාහිත බව පුංචි කාරණාවක් කියාගෙන ඉස්සරහට යන්නේ කොහොඳයි. මේ ප්‍රථම ධානය ලැබෙනකොට විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකග්ගතා කියන යම් ආකාරයක ධාන ධර්ම ධානාංග පහක් අනිවාර්යයෙන්ම ක්‍රියාවක් කරන්න වෙනවා. සේවයට කැඳවන්න වෙනවා. මේ නිවර්තන ධර්ම පහෙන් කරා. නමුත් ඒක පුදුමාකාර විදිහේ මේ සේවයට උදවගත්ත වටිනා කියාගත්ත මේ විතක්ක ਵਿਚාර දෙක වගේ ධර්ම අනිවාර්යයෙන් මේකක්ම කරදරයක් වදකාරයේ බාධාවක් වඩටපත් වෙනවා ප්‍රථම ධානයේ ටිකක් වශීකරණය. ඒ මොකද මුලින් මුලින් අපි ඒක ධ්‍යාන සමති විපස්සනා දෙකකින් ගලපෙනවා. මුලින් මුලින් අපි අරමුණ කීකරු කරගන්න නම් අනිවාර්යයෙන්ම අරමුණ මෙනෙහි කිරීම නම් වූ විතක්කය. අරමුණට හිත නැංවීම කියන්නේ විතක්කේ කිය. අරමුණට හිත නැංවීම නැවත නැවත නැවත කෙරුවොත් තමයි අපිට සාමාන්‍ය ශබ්ද වේදනා හිතුවිලි නැද නමුත් පීරගෙන ගිහින් අරමුණ අල්ලගන්න පුළුවන්. එහෙම නැත්නම් අරමුණ නන්නත්තරයි. අරමුණ හොයන්න බැරි වෙනවා. ඒ වගේම ਵਿਚාරය කියලා කියන්නේ අරමුණ පිටිමැද බැඳීම. වෙන විදිහට කියනවා ආස්වාසයේ හිත ගියා නම් ඒ ආස්වාසයේ ආවේනික උලකුණු බලලා මිසක් ආපහු එන්නේ නැහැ. ඒක සාමාන්‍ය කියලා දෙන්නේ ආස්වාසයේ ප්‍රශ්වාසයෙන් වෙන් වෙන්නේ කොහොමද කියලා බලන්න. ඊට පස්සේ ප්‍රශ්වාසයට හිත ගියා නම් මේක ආශ්වාසය නෙවෙයි. මේ ප්‍රශ්වාසයයි කියලා දැනගන්න යමක් අල්ලලා ඉන්නවා. විමසුම් වලට ලක් කරගෙන මිසක් හිත ආපහු වෙන්නේ නැහැ. නිසා විතක්යෙන් කරන්නේ ආශ්වාසයද දැන්වීම, ਵਿਚාරයෙන් කරන්නේ ආශ්වාසයේ ප්‍රශ්වාසයේ වෙන් කරන හැටි. ආශ්වාසයේ ඊගාව ආශ්වාසයේ මේ ආශ්වාසයේ වෙන්නේ නැහැටි. ආශ්වාසයේ මුලැමැදාග වෙන්නේ නැටි ආදි වශයෙන් විමසා බැලීම. ඔන්න ඔය දෙක අත් අවශ්‍ය වෙනවා පළවෙනි ධ්‍යානයට යනකොට සමත ධ්‍යාන වල. නමුත් මේ හදන්න හදන කාරණාව පොයින්ට් එක මෙන්න මේ විතක්ක ਵਿਚාර දෙක නීවරණ පවතින තාක්කල් සත්පුරුෂ සේවයක් කරනවා. නීවරණ නැත්widetilde ගමන් මේ දෙන්නම අර තියෙන ධ්‍යානයේ කඩන තරමට අකීකරුවේ කරනවා. මේවා පුදුමාකාර න්‍යාය ධර්මයක් විතර වැඩ කරනවා. මේක සාමාන්‍යයෙන් මේක නිදර්ශන වශයෙන් පෙන්වන්න තියෙන්නේ අපි හිතමු මේ අපි ලංකාවේ පවතින වගේ දේශපාලනය නැත්නම් මේ ප්‍රජාතන්ත්‍රවාදී රජයක් පිටවන්න හදනකොට හැම පක්ෂයක්ම මැරයෝ පාවිච්චි කරනවා. මේ මැරයෝ පාවිච්චි කළා තමයි අනිත් පක්ෂේ යටපත් කරලා ඒ තමන්ගේ මිනිස්සුෝ තමන්ගේ නායක මැරයවෙන නායකයා නෙවෙයි. නායකයා විසින් යොදවන කණ්ඩායමක් තමයි මැර කණ්ඩායම. මැර කණ්ඩායම කරන්නේ තමන්ගේ නායකයාගේ තියෙන ಗುಣ කතා නොකරන විරුද්ධ පක්ෂයේ ಗುಣ කතා කරන ඇත්තට ගහලා බැනලා තාඩන කරලා පීඩන කරලා කටවල් වහන. කටවල් වහලා නෑ අපේ එක්කනමයි හොඳ. හොඳ නැති වුණත් හොඳයි කියන්නේ. අනිත් කට්ටිය හොඳ වුණත් හොඳයි කෝ ගන්න. ආන විදිහට බුදුම තාඩන පීඩන කරලා අර සාමාන්‍ය අහිංසක ජනතාවට අපි වෙන දේශපාලන කැම්පේන් එක කියලා කියනවා. නැත්නම් මේ ප්‍රචාරක වැඩ කියලා කියන මේ මර්ධණයෙන්ම තමයි දිනන පක්ෂේ දිනන්නේ. ඉතින් ඔය ඡන්දෙන් දිනන ගමන් ඔය මැරෝ ටික අත්‍යවශ්‍ය සේවයක් කරලා දෙනවා. දැන් ඡන්දෙන් දිනුවට පස්සේ මැරෝ හිතා ගන්නවා දැන් අපේ පක්ෂේ පහළ වුණා. නිසා අපිට දැන් හිතුව ගැතුව ආකාර ලබා ගන්න පුළුවන් කියලා අර ඡන්දෙට ඉස්සලා තියෙන සාධාරණයක් නැති යුක්තියක් නැති ලෝකේ මැරෝ රජ කරපු තාලෙටම ඡන්දෙන් දිනුවාට පස්සේ යාන්දුවේ මේ කපන්නේ. නමුත් දැන් ඒකට ආන්දෝ තාන්දු බලය ලැබිලා. ආන්දෝ ඊගාට ගන්න කර මැරු ටික තේරම අල්ල ඉවරලා. නැත්තම් ආන්දෝ කියන්නේ බෑ. මොකද මේ ආණ්ඩු ආණ්ඩු කාලෙට මේ මැරෙන්නේ කාලෙට කරන්න බෑ. ඒකට රාජ්‍ය දිනපෙකන හිතා ගන්නවා. රාජ්‍ය බලය අරන් දෙනකම් මම නිකන් පුරවැසියෙක්. ඒකට නම් මැරියොන්ට මම හල්ලිත් දුන්න මැරියෝ කේන්දෙත් වැඩගත්තා. නමුත් දැන් මම විධායක බලසලසහිත අහුණාට පස්සේ උඹලට ඒ විදිහ නැකන්න බෑ. ඒකට අර මැරියෝ පුදුම විදිහට කිපේ. කිපිච්ච ගමන් පොලිසියට කියනවා වැඩි දඟලුවොත් කියලා ලම්බෙදා. සැකලවලු දාන. ආ මේ වගේ තමයි විතක්ක ਵਿਚාර දෙක අර නීවරණ ධර්ම තියෙන තාක් අරමුණට මුල් වෙන්න බැරි තාක්කල් බුද්ධම විදිහට බලයක් පාවිච්චි කරලා අර තල්ල පෙරල පැත්තකට දාලා අරමුණටම හිත යොදාගෙන චින්න ඇතිල ඇති පිටිනවා පිටිනවා පිටින් ඇතිලන ඇතිලන ඇතිලන පිටිනවා පිටිනවා පිටිනක මෙනෙහි කර කර කර කර සති හිතිවිවට එන්න දෙන්නේ නැතුව අලක් කරනවා සද්දෝට එන්න දෙන්නේ නැතුව අලක් කරනවා සබ් වේදනා ආවත් යටපත් කරලා අරමුණට මුණ දාලා පෙන්වනවා. නමුත් මේ විතක්ක ਵਿਚාර දෙක නීවරණ නැති ලෝකයකට ආපුවාම ප්‍රථම ධානයට ආපුවාම මුල් මුල් වෙලාව වෙනම් අර ධාන ශක්තිය හොඳ නිසා මේක සමාහිත හිත නිසා කීකරුව හිතෙනවා. නැඩි 35ක් විතර හිතනවා. ඒක ගියාට පස්සේ මේගොල්ලෝ කුලප්පු වෙනවා. නිස්සද්ද වෙන්න නිසා මේ විතක්කේ දැන් කරන්න හදන්නේ අර ඉස්සල්ලා වෙන විදිහට ආනාපානෙ පේනවද හිතවිලි තියෙනවද නැද්ද කියලා හොයන්න ගිහිල්ලා නැති හිතවිලි පහල කරනවා. ඒක නැත්තම් මේ විතක්කය මූල කර්මස්ථානයේ පිට අරමුණු වලට පිට ඇදගෙන යනවා. අරමුණ දෙහිත නැන්නේ විතක්කය කියන්නේ. අපිට ඕන වෙලා තියෙන මූල කර්මස්ථානයට බහිත නැන්නේ. නමුත් විතක්කේ එහෙම කිවිසුමක් නැහැ. එයා කියන්නේ මොකක් හරි අරමුණකට හිත නංගන. ඒ නිසා දැන් අර එකම අරමුණේ ඉඳලා ඉඳලා එපා වෙනකොට එයා ගිහිල්ලා නැති අරමුණු හොයාගෙන ඒවට හිත නැංවීමේ හිතුවක්කාරකම් පාන. ආනෝක පේන්ට සම වැදුනට පස්සේ ධානයක බොහෝ වෙලා ඉඳී කියන. පළවෙනි හදියේදී හොඳ ධාන සුඛයක් තියෙනවා. ඒක පැය පැය කහමාර විතර යනකොට පහු වෙනකොට අන්තිමට ගන්න අර විතක්ක ਵਿਚාර දෙක නන්නත්තර අරමුණු දෙනත් අරකට දාලා ධානයේ ඉන්නේ නැද්ද කියන තරමට පිළිගන්න. එතකොට ආදීනව වශයෙන් ධානයේ මුලදී නම් ආස්වාදකේ. අන්තිම වෙනකොට ආදීනාව පෙන්නලා පේනවා අන්තිම වෙනකොට දැන් නීවරණත් හොඳටම කිට්ටු. මොකද මේ විතක්ක ਵਿਚාර දෙකේ තියෙන නොසන්ඩාල මෙතන කියන සමායතනයේ අසමජ්ජාති ගති නිසා. ඔන්න ඕක හොඳට යෝගාවචරය දෙන හිතට වද්දාගන්නේ කියලා. පැය පැයකමාර විතර වගේ ප්‍රථම ධානය ඉඳලා ධානයට සමවදිනකොට ධාන සුඛයත් පැයක් විතර යනකොට මේ විතක්ක ਵਿਚාර දෙකේ තියෙන මේ අසමජ්ජාති ගතිය නිසා, මොසන්දාල ගතිය නිසා, හිතුවක්කාර ගතිය නිසා අර නැති කරපු නීවරණ ආයෙත් එලිපත්තට නැවිලා දොරට දාට්ටු කරන්න පටන් ගන්නවා. පොඩ්ඩ වෙච්ච ගමන් ගෙටකොඩ වෙනවා. එතකොට ධ්‍යාන නැහැ. ඉතින් එතකොට මේ යෝගාවචරය කල්පනා කරනවා දැන් ඉතින් මේ විතක්ක ਵਿਚාර දෙන්නත් එක්ක නම් කරන්න බෑ. ඒ නිසා ප්‍රථම ධ්‍යානෙලා දෙවෙනි ධ්‍යානෙට යන්න වශී කරනකොට වශීකරණ කරන්නේ නෙවෙයි නැත් පිරිමදිනකොට මේ අරමුණ එයා කල්පනා කරන්නේ ප්‍රථම ධානයේ ඇත්තා වූ මේ විතක්ක ਵਿਚාර දෙකෙන් තොර වූ නීච විතක්ක විචාර දෙකෙන් තොර වූ පීති සුඛේ එකග්ගතානම් වූ ප්‍රනීත අංගයන්ගෙන් සමන්විත වූ දෙවෙනි ධානය ලැබේවා. එතකොට ඒක සාර්ථක වෙච්චහම වෙන්නේ පළවෙනි ධානයේදී නීවරණ අයින් කරලා ධානාංග පහක් තබාගෙන දිනුවා. දැන් ඒක ඡන්දයි පරුසයි ඒක හොඳට දැනගෙන දැකලා අත්දැකලා දැන් දෙවෙනි ධ්‍යානයට යනකොට වෙන්නේ අර විතක්ක ਵਿਚාර දෙක අයින් කරලා ඊට වඩා සූක්ෂම වූ ඊට වැඩි ඒකාන්ත සපගෙන දෙන්නා වූ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත නැත්නම් විතක්ක ਵਿਚාර දෙකෙන් තොර වූ දෙවෙනි ධ්‍යානෙ ඉල්ලනවා සාර්ථක වුණාට පස්සේ අර කලබලකාරයෝ නැති නැරයෝ නැති ආන්දුකමක් වෙනවා ආන්දුකමක් ආවම හොඳට පේන්නේ සුඛය. ඊට පස්සේ මේ ඉසලා පේන ප්‍රීතිය ඊගාවට සුඛේ ඊගාවට ඒකාග්‍රතාවය. කොහොම ටික වෙලාවක් ඉන්නේ. දහස්වරක් මෙනෙහි කරන්න දහස්වරක් වශී කරන්න. කරනකොට කරනකොට උන ද්විතීයි අධ්‍යයනයට ප්‍රීතිය ප්‍රීතිය කියන්නේ ටිකක් නොදැමුණු ගති සහිත චෛතසිකයක්. ඕක ටික වෙලාවක් ගියාම උඩ දාන්න පටන් ගන්නවා. ප්‍රීතියේ කලබල ගති පහළ වෙනවා. පහළ වෙච්චාම අර විතක්ක නීවරණ තරමටම හානි නොවුනත් අර විතක්ක ਵਿਚාර දෙක කරපු කලබල ගති ප්‍රීතිය පහළ වෙන්න පටන් ගන්නවා. දැන් ඒකමාර පැය පන්නලා ඉන්නකොට මේ ප්‍රීතිය නිසා අර විතක්ක ਵਿਚාර දෙකට සමාන ලක්ෂණ පේනකොට යෝගාවචරයට කල්පනා වෙනවා ආයසරයක් දැන් විතක්ක ਵਿਚාර උපීද ඇරියොත් මේ කට්ටිය ආය නීවරණ වලට ඉඩාරියි. ඒ කියන්නේ එන්නේ එන්නේ පහු වෙනකොට මේ ආත්මයේ දේව ධානයේ තියෙන සුඛය අඩු වෙනව නේද කියලා ඒක නිසා ගුරුවරයාත් එක්ක සාකච්ඡා කරලා ගුරුවරයා ඉතින් දන්නවනම් මෙයාට පින් කියන ඉස්සරහට යන්න පුළුවන් කියලා දිගින් දිගටම භාවනා කරන්න පුළුවන් නම් ද්විතිය ධානයේ ඇත්තා වූ මේ ප්‍රීතියෙන් තොර වූ සුඛ ඒකාග්‍රතාව පමණක් ඇත්තා වූ තෘතිය ධානය ඉන්නේ. සාර්ථක වුණොත් විතක්කත් නැති, විචාරත් නැති, ප්‍රීතිත් නැති සුඛ ඒකාග්‍රතාව සහිත තෘතිය ධානයට යනවා. මෙන්න මෙතන තමයි ඇත්තටම ඒ කියන්නේ විතක්ක විචාර ප්‍රීතියෙන් තොර වූ සුඛය ලැබුණාට පස්සේ තමයි මේ මනුස්ස ලෝකේ ලබන්න පුළුවන් පළවෙනි ධ්‍යානකට වැඩිය, දෙත්‍යයන් ධ්‍යානකට වැඩිය පුදුම සුඛයකට එන්න පටන් ගන්නවා. මේ සුඛයත් ඒ සුඛයේ තියෙන සුඛ එළවන ගතිය නිසා උපේක්ෂාවට බාධා කරනවා. ඒක නිසා යෝගාවචර හුඟක් වෙලා ඉන්නකොට තේරෙනවා මේ සුඛය මේ ඇලීම් බැඳීම් ගතියක් තියෙනවා. සුඛයට ඇලෙන ගතියක් තියෙනවා. ඒක නිසා මේ සරුවචන මහන්සියේ මේ අර්ථයෙන් වෙන්නත් මතක් කරන්නේ සමාහිත භාවය කියලා කියන්නේ අර වගේ විතක්ක ਵਿਚාර වගේ ගොරෝසුනා නම් ප්‍රීතිය වගේ විතක්ක විචාර වගේ දේවල්ට ඉඩාඩන ගතිය තියෙනවා නම් සුඛය වගේ ඒකාන්ත හොඳ පැත්තට යනවා නම් උපේක්ෂාව නැහැ. මෙතන සමාහිතකම කියන්නේ උපේක්ෂා නිසා තුන්වෙනි ධානයෙන් එකනාට මේ සුඛයත් පක්ෂග්‍රාහී බවක් ඒකාන්ත හොඳ පැත්ත මේ සුවේ ලොන පැත්තට පමණක් තියෙන නිසා මේ තුලත් බැඳීමක් ඇති වෙන තත්ත්ව නිසා හොඳට අත්දකලම ඒකෙන් දරෝ චතුත් අධ්‍යාන යනවා. මම මෙච්චර මේ ටික පෙන්වන්න හැදුවේ ප්‍රථම ධානයට යෑම කොච්චර ලොකු වකිනා පිම්මක් වුණාද, කඩයිමක් වුණාද ඒක ඇතුළේ තියෙනවා තව දුරු කළ යුතු දුර්වලකම් රාශි රාශියක්. අන්නේව එක එකක් අහලන එක තමයි ද්විතිය අධ්‍යාන, තෘතිය අධ්‍යාන, චතුත් අධ්‍යාන කියලා කියන්නේ. ඒ නිසා ධ්‍යාන භාවනාවල මුල ගොරෝසුයි. ඒ ගොරෝසුකම එන්නේ ඉන්න සියුම් කිරීම තමයි රූප ධානවල 1 2 3 4 වශයෙන් ධාන වඩනවා කියලා කියන්නේ. අන්තිමටම තමයි උපේක්ෂාව ලැබෙන්නේ. ඒ නිසා සර්වඥාන්සේ මෙතන පෙන්වන්නේ සමාහිත හිත විදිහට චතුත් අධ්‍යානය නමුත් හොඳට අර්ථකථන දෙනකොට පෙන්වන්නේ සති උපේක්ඛා කියන දෙකෙන් වැඩුණා වූ ආරක්ෂා වුණා වූ චතුත් අධ්‍යානය. උපේක්ෂාවෙන් සහ සතියෙන් ආරක්ෂා වුණා වූ චතුත් අධ්‍යාන. ඒක තමයි ආර්ය මන්සන්දී විදිහට විපස්සනාට හරවන්න ප්‍රශස්තම තැන විදිහට පෙන්වන්නේ. ඒ කියන්නේ සමත යානික යෝගාවචරයාගේ වැඩපිළිවෙලයි මම මෙතන වෙලා විස්තර කරේ. නමුත් මේ නැත කාලේ හුඟක් භාවනාවට යනකොට උදව් වුණේ සමත යානික ක්‍රමයේ වගේම විපස්සනා යානික ක්‍රමය. විපස්සනා යානිකයට ධ්‍යාන නැහැ. ප්‍රථම ධානයක් නෑ, ဒုတိ ය ධානයක් නෑ, තෘතිය ධානයක් නෑ, චතුර්ථ ධානයක් නෑ. එහෙමනම් ඒ විපස්සනා කරන යෝගාවචරයට අවශ්‍ය කරන සමාහිත හිත කියන්නේ මොකක්ද කියන එක අර්ථකථනයක් දෙන්න. මේ අර්ථකථනය ත්‍රිපිටකේ නෑ. ත්‍රිපිටකේ බැලුවට විපස්සනා යෝගාවචරයට අවශ්‍ය කරන සමත නැත්නම් සමාධි ප්‍රමාණය එහෙම නැත්නම් විපස්සනාවට හරවන්න පුළුවන් අදුම ලංසුව වශයෙන් මේ මොන සමාහිතකමක්ද පෙන්වන්නේ කියන එක අටුවා යුගයේදී ප්‍රශ්නයක් වෙනවා. ඒකෙදී විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙන්නේ සෞපචාර අට සමාපatti කියලා. උපචාර සමාධියේ පටන් අටවෙනි සමාපත්තිය දක්වා ඕනම තැනක විපස්සනාට යන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රථම ධ්‍යානට ඉන්න ඉස්සෙල්ලා තියෙන උපචාර සමාධි මට්ටමත් විපස්සනාට ඇති. හැබැයි එකෙන් අදහස් කරන්නේ අනිත්‍යවට ගියයි කියලා වරදිනවායි කියලා. නිසා ප්‍රථම ධානයෙන් හරවන්න පුළුවන්, දෙති ධානයෙන් හරවන්න පුළුවන්. අපේ නායක ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ හුඟක් හොයලා තියෙනවා. මේ කොහෙලා තියෙන ඉතින් 40 ගණන් වල ලංකාවේ වුණ සෑම භාවනා කුස්කොල්පතක්ම සුද්ධ කළා සුද්ධ කළා බලලා තියෙනවා. ඒකේ බලනකොට එකකවත් එහෙම හරි පිරිසිදු ගුණයක් එකතුවක් තිබුණා නෑ. පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ මේ තොරතුරු හොයන බව දැනගෙන කඩවැද්දේ නායක ආමඳුර පන්දි ස්වාමීන් වහන්සේ ආරාධනා කරලා තියෙනවා. මේ තොරතුරු ටික නාස්ති වෙන්න දෙන්න එපා මුද්‍රණය කරන්න. ඊපස්සේ විදර්ශනා පරපුර කියලා පොතක් ලියුවා. පරපුර පෙන්නලා උන්වහන්සේ පැහැදිලිවම පෙන්නලා තිබ්බා. උන්වහන්සේ හොයන යුගයේ එනකොට සම්පූර්ණ විදර්ශනා ලෝකෙන් ලංකාවේ නැතිලයි. විද්‍යානුකූලව පෙන්නලා තියෙනවා විදර්ශනා පරපුර කැඩිලා කියලා. ඒ සම්බන්ධතාවය දැන් අපට නැහැ. ඒ කියන්නේ කුස්කොල පොත්කක් නැහැ. තිබුණත් කුස්කොල පොත් එකක් සම්පූර්ණක් නැහැ. මේ උන්වහන්සේ කියන ඔක්කොම පරීක්ෂා කරලා බලලා විපස්සනාවට ඒ අත්වල කියන්නේ. ඒක නමුත් උන්වහන්සේ පොත රචනය කළ තියෙන ක්‍රමයට කිසිම තාලයකට පෙන්නලා නැහැ. මමයි මේ ගැලිච්ච පුරුක සංසන්දනය කෙරුවේ කියන එක නොදැනෙන්ද රචනය කියලා. පස්සේ වන්දි ස්වාමීනාංශයක පෙරවදනක් කියලා පොතක් ඉවසුවා. විදර්ශනා පරපුර කියලා. ඒකෙදී ලොකු ස්වාමීනාංශයෙන් වෙන විදර්ශනාට හරවන්න පුළුවන් ස්ථාන 16ක් විතර. උපචාර සමාධිය එක පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානයට උපචාර සමාධිය, දෙවෙනි ධ්‍යානය ආදී වශයෙන් විපස්සනාට හරවන්න පුළුවන් තැන් රාශියක් හැම තැනකින්ම එකතු කරලා පෙන්නනවා. මෙන්න මේක නෑත කාලේ භාවනාවේදී ඔය සූද්ධ විපස්සනා ක්‍රම විස්තර කරනකොට තීරණාත්මක ප්‍රශ්න ප්‍රවු තත්ත්වයක් වෙලා තියෙනවා. ඒ මොකද මේක ත්‍රිපිටකයේ තැනක නෑ විපස්සනාට හරවන්න පුළුවන් ප්‍රශස්ත තැන කෝකද කියලා සර්වඥාන්සේ පෙන්නලා තියෙන්නේ අඩුම ලංසුවක් නෙවෙයි වැඩිම ලංසුවක් නෙවෙයි මැද පැන. චතුත් අධ්‍යාන. ඒක මේ සූත්‍රයේ සඳහන් වෙනවා. නමුත් මහසේනාධික සිද්ධ වුණා විශාල අභියෝගයකට මුහුණ දෙන්න මේක චතුත් අධ්‍යානේ නැති වුණත්, ත්‍ෘතිය අධ්‍යානේ නැති වුණත්, ද්විතිය අධ්‍යානේ නැති වුණත්, ප්‍රථම අධ්‍යානේ නැති වුණත් උපචාර සමාධියෙන් විපස්සනාට යන්න පුළුවන් කියන එක මේ එවකට බුරුමේ හිටපු ඒ උගත් භික්ෂූන් වහන්සේලාට විරුද්ධව නැගීට භික්ෂූන් වහන්සේලාට ඒත්තු ගන්නල සිද්ධ වුණා. ඒ සඳහා උන්වහන්සේ පෙරමුණු දෙකකින් සටන මෙහෙව්වා. එකක් තමයි එවකට බුරුම එළියලා තිබුණ අටුවා ටීකා සේරම අරගෙන ඒකේ රචනය සකස් කරනවා. සකස් කළා කියනවා මේ අටුවාචාරින් වහන්සේලා සහ ටීකාචාරින් වහන්සේලා උපචාර සමාධිය මූල ධර්ම වශයෙන් පිළිඅරගෙන තියෙනවා. ඊට පස්සේ දහස් ගණන් මේ භාවනාවට යොදවලා ඒ ඇත්තෝ ලබලා තියෙන අත්දැකීම අනික් පෙරමුණ බාටපත් වෙනවා. මේ දෙක එකතුනාට පස්සේ මොකක් දැන් ළමයෙක් හම්බෙන්නේ විහිළු ගාව තියෙන්නේ. හරියට තකමන්න එපා. අන්න වගේ තකමන තකමන තකමන හම්බෙච්ච බබා තමයි ඔය මහසි භාවනා කරන කියලා කියන්නේ. ගුරුමෙන් පුදුම විදිහට මේකට කෙනෙළුවා. මේක වෙන්න බෑ කියලා. ඇත්ත වශයෙන්ම කියනවා වැඩිම කෙනෙකුගේ ලංකාවේ. ලංකාවෙන් ලිපි ලියන්න පටන් අරගත්තා දිගින් දිගට මේක කවදාකවත් කරන්න බැරිවා කියලා. ඉතාමත්ම නිර්හංකාරව හේතුකාණ චන්දිවිඳ ස්වාමීන් වහන්සේ අපේ පන්දි ස්වාමීන් වහන්සේ මිත්‍ර නායක හාමුදුරුවෝ බැන්ඩින් වයින් කොටුකොට ධම්මාස හාමුදුරුවෝ වගේ කීප දෙනෙක් මේක තේරුම් අරගෙන මහසී ක්‍රමයට අත දුන්නා. අනික් සේරම පුරුද්දට ගැහුවා. ගහලා ගහලා ගහලා ගහලා ඒගොල්ලෝ කිව්වා නෑ නෑ ලංකාවේ අපිට භාවනා ක්‍රම කියන බුරුමු ක්‍රම ඕනේ නෑ කියලා. ඇත්තටම ලොකු සංකේත නැතුන ලංකාවේ වල බංකොලොත් වෙනවා. පස්සේ තමයි ඔය විදර්ශනා භාවනා ගත්තට පස්සේ අර සමත ක්‍රමයක් නැගලා ආවා විපස්සනා ක්‍රමයක් නැගලා ආවා එතෙන්දි සිද්ධ වුණා මේ උපචාර සමාධිය ඇති කියන එක පෙන්වන. ඉන්නේ එතනදී මතුවුණා ප්‍රශ්නයක් මේ සමත සමාධියත් විපස්සනා සමාධියත් කියන එක හරියට ඉර ඇඳලා පෙන්වනවා. මෙන්න මේ විපස්සනා සමාධිය පෙන්නකොට ඒ සමාධියට කිව්වේ ඝනික සමාධිය කියලා. අරකට කිව්වේ සම්ප්‍රදාන කුල සමාධිය කියලා. ඒ කණික සමාධිය කියන එක විසුද්ධි මාර්ගයේ නැහැ. විසුද්ධි මාර්ගයේට ටීකාවක් සපයන ගුරුමාචාර්යන් වහන්සේ ඒක අර්ථකථනය කරලා තියෙන්නේ කනමත්ත්‍ත්‍තික සමාධිය. චන මාත්‍ර වූ සමාධියක් කියලා. කණික සමාධි කනමත්ත්‍ත්‍තික සමාධි. ඒකෙදී උන්වහන්සේ ප්‍රායෝගිකව පෙන්ලා දෙනවා ආරම්මනේ ඒකාකාරේන පවත්තමානෝ පටිපක්ඛේන අනබිභූතෝ චිත්තං අප්පිතෝ විය නිච්චලං තපේති. අර වගේ පුහුණු කරන ලද ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන ආදී ධ්‍යාන නැති වුණාට ආරම්මනේ නිරන්තරම් පවත්තමාන. ඉන්දීන හැකිරීම વિશે නැත්නම් ආස්වාද ප්‍රසආස વિશે අත නෑර නිරන්තරම් අරමුණේ හිත පවත්නවා. පින්බෙන වාරයක් පාසා වෙන ඉතිරිලි ශබ්ද වේදනා එන්නේ නැති වෙන පිම්බෙනවා කියලා මම හිතනවා. පැටලෙන වාරයක් පාස අරමුණ මතු වෙනකොටම චිත්ත වීදිය කෙලෙසෙන්න කලින් අප්‍රමාදීව එන්නකොටම සූදානම් වෙලා මෙනෙහි කරනවා නම් එන්නේ එන්නේ එන්නේ එන්නේ හිත ඒ ගහන ගහන පාරවල් නිසා ක්‍රමයෙන් අර නොකලෙසිච්ච චිත්ත වීදි මුල් කොටස් වලින් පැවැත්මක් එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අර වේදනා තණ්හාව බවට පත් වෙන්න ඉස්සෙල්ලා ස්පර්ශ මට්ටමේදී අල්ලන්න කොහොමඩක්වත් බෑ. වේදනා මට්ටමේදී තමයි වින්දන මට්ටමේදී විතරයි අපිට අරමුණක් මතු වෙන්නේ ඉස්මතු වෙන්නේ එන්නකොටම මෙනෙහි කළා ඒක සංස්කරණය වෙන්න දෙන්නේ ඒක මේ තණ්හාවක් වඩටපත් වෙන්න දෙන්නේ නැතුව ද්වේෂයක් වඩටපත් වෙන්න දෙන්නේ නැතුව එන එන අරමුණ මෙනෙහි කරනකොට ඊකාචාරින් වහන්සලා පෙන්ලා දීලා තියෙනවා ආරම්මනේ නිරන්තරම් පවත්වන පටිපක්ඛේන අනබදෝතෝ ප්‍රතිපක්ෂ ධර්ම වන නීවරණයන්ගෙන් යටපත් නොවන තාක් මෙන්න මේ ප්‍රථම ධ්‍යානයේ වගේ පුදුමාකාර ගැම්මක් ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට අප්පිතෝ විය චිත්තං මිච්ඡලං කපේති කියලා අර්පණා සමාධියකට බැසගත්තාසේ. ඒ කියන්නේ නිවන සම්පූර්ණයෙන්ම දුර වෙලා ධ්‍යාන ධර්ම පහම ඇවිල්ලා අර්පණාට කියලා කියන හිත අරමුණේ බැසගත්තාන්සේ මේ විපස්සනා යෝගාවචරය යම් අත්දැකීමක් ඉදිරියට. මෙන්න මේක භාවනා ජීවිතේ ඉතාමත් වැදගත් කරනවා. ඒ කියන්නේ මේ සුද්ධ විපස්සනා යානිකයට මේ සමාහිත හිතක් ඇති වෙන හැටි. මෙන්න මේක මේ තවත් පැත්තකින් මේක සවිස්තරව නැත්නම් විසිතුරුව විස්තර කරමින් මහජීජාඩෝගේ පළවෙනිම දක්ෂම ගෝලයා වෙන මගේ පාද්‍ය ආචාර්යන් වහන්සේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ විපස්සනා ධ්‍යාන කියලා මාතෘකාවක් මතු කරගෙන තියෙනවා. සමත ධ්‍යානය අපි දන්න ওই කියන විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේක ධම්පීචසුකම් පටමජ්ජානං උපසම්පද්ද විහෙර කියන්නේ සමත ධ්‍යානය. මේ ස්වාමීන් වහන්සේ පෙන්නනවා විපස්සනායේ සාර වෙන සූර වෙන දක්ෂ වෙන කෙනාට සම්මසන ඥාණයට යනකොට එන එන අරමුණේ නාම ධර්ම මේකයි රූප ධර්ම මේකයි කියලා වෙන් කර ගන්න පුළුවන් නාම රූප පටිච්ච ඥාණයට සූර වෙනවා. අපි කියනවා ආස්වාසයට හිත යොදනකොටම ඒ ආස්වාසය ඇත්තා වූ හැපෙන ගතිය. නාස්පුඩු පුරවාගෙන යන ගතිය, උණුසුම් ගතිය, සිසිල් ගතිය කියන ඒකේ තියෙන රූප ධර්ම වැටෙනවා. ඒක මෙනෙහි කරන හිත නම් වූ නාම ධර්මයක් අනිවාර්යයෙන් මෙතෙන්ට යොදන්නේ. ඒක හුඟක් ඉස්සර ගදින් පින්දි වැටෙන්න සාපේක්ෂව පින්දීමක් මතු වෙන්නකොටම ඉතනන්නත් ආර වෙන්න දෙන්නේ නැතුව හරියට ෆුට්බෝල් ගහන කෙනෙක් Taman ළඟට බෝලේ එන්නකොටම කාටවත් අල්ලගන්න බැරිව බෝලේ අල්ලගන්නවා වගේ. ඒ වගේම බඩුවක් කරන දුවන හොරෙක් කිසිම දෙයක් කණු කම්පාවක් නැතුව පැනලා අල්ලගන්නවා වගේ අරමුණ එන්නකොටම ප්‍රමාද නොවි ගාකල් පුහුණු කරලා කරලා පින්දෙනකොටම මෙනෙහි කළොත් ඒ පිම්බීම උදරයේ පිම්බීම තුළ තියෙන තද වෙන, තෙර වෙන උණුසුම් ගති, චලන ගති වැටහෙන. වැටෙනකොට යෝගාවචර දන්නවා මේ තමයි පිම්බීමේ රූප ධර්ම ප්‍රදේශය. මෙනෙහි කරන හිත තමයි නාම ධර්ම. එතකොට මේක පින්බීමක් පාස දකින්න. ඒතර හැකිලෙන අවස්ථාවේදී ඒක කියන කම්පන චංගල ආපසු වහින හැටි සහැල්ලු වෙන ගති දකින්න. ඒක රූප ධර්ම. එතකොට ඒක දකින හිත නැත්නම් මේ මෙනෙහි කරන හිත නාම ධර්ම. එතකොට අරමුණක් පාස මේ රූප කොටාසේ මේ නාම කොටාසේ කියලා පැකිලීමකින් තොරව, පටලැවිල්ලකින් තොරව, අන්දමන්ද නොවි, අවුල් පාස නොවි එන්න එන අරමුණේ දැක ගන්න පුළුවන් නම් ඒ එන පළවෙනි ගැම්ම නාම රූප පරිච්ඡේද ඥානය අරමුණක් හිතත් අතර මූණට මූණ දාලා තියා ගන්න පුළුවන් තරමේ ලාභකින් සහතික ඒක ඉන්නේ නෑ ආධුනිකයාට හුඟක් කල් කරගෙන කරන යනකොට මෙතන ඉන්න හුඟව දෙනෙක් මන් දන්නවා මේ කියන දේ වටහා ගන්න ආන්නේම කරගෙන කරගෙන යනකොට එතනින් අතර නොවි හිතට හිතවිලි එන්න දෙන්නේ එන්නකොටම ඒ කියන්නේ හිතවිලි එක්ක බරපතල හිතවිලි නෙමෙයි සාමාන්‍ය කරදරකාරී හිතවිලි එන්න දෙන්නේ. මෙහිම කරන. එන්නකොටම අරමුණට පැනලා මෙනෙහි කරනවා. ආශාව තිබීම මෙනෙහි කරනවා. හැකිලිම මෙනෙහි කරනවා. වම තියෙනකොට වම කියලා මෙනෙහි කරනවා. දකුණ කියන දකුණ කියලා මෙනෙහි කරනවා. දොර ආසවිලි අල්ලලා දොර අරිනකොට දොර අරින බව මෙනෙහි කරනවා. අතර දැනෙන බර මෙනෙහි කරනවා. ඇඳුම් අඳිනකොට මෙනෙහි කරනවා. කනකොට මෙනෙහි කරනවා. බොනකොට මෙනෙහි කරනවා. වැසිකිලි කරනකොට මෙනෙහි කරනවා. කැසිකිලි කරනකොට මෙනෙහි කරනවා. සෑම අවස්ථාවකම කරගෙන ගියොත් ඔය සෑම අවස්ථාවක් මැද රූප ධර්ම අත්දකින්නේ කුණුසුම් ගති, සිසිල් ගති, කම්පන ගති, චංචල ගති, පිම්බන ගති, හකුලන ගති වශයෙන්. එතකොට තේරෙන්න පටන් ගන්නවා මේක අත්දක ගන්න බැරි අත්දැකීමක් දවස පුරාම නැහැ. ඒ වෙලාවට හිත අන්‍ය විහිිත නොවි. ආපాతගත කරනවා නම් මතුවෙන එක අරමුණක් දැනගෙන ඒ වෙලාවේ චේතනාපූර්වක කරන වැඩ දිදිද වැඩ. සක්මනේදී මම වශයෙන් දක්න වශයෙන්. එහෙම නැතුව ඉඳගෙන කරන භාවනාවදීන ඉස්සරහින් දාගත්ත බින්දිය නැතිලෙ මෙහෙ කරන යනකොට පේනවා මේක බෑයි කියලා මේක කරන්න අභෞයයි කියලා කන ජීවිතේ නැහැ. ආන ඒ තරමටම එදිනදා වැඩවලත් නාම රූප හොඳට වැටගෙන මට ධානා ඒ පුද්ගලට පරියන්කේදී පුදුමාකාර කීකරුකමක් හම්බ වෙනවා. පුදුමාකාර මේචල්කමක් හම්බ වෙනවා. පුදුමාකාර සංවරයක් හම්බ වෙනවා. ආන්නේ සංවරය දැකගෙන බලාගෙන හිටියොත් මේ රූප ධර්ම මතුවෙන්නේ අහසෙන් නෙවෙයි මොකද්ද හේතු ධර්මයක් නම් මේ පිම්බීම මතුවෙන්නේ ආස්වාසේ හේතු කරගෙන ආස්වාස රූප ධර්මයක් ඒ රූප ධර්ම නිසා පිම්බීම නාම රූප ධර්මේ පහළ වෙනවා. එතකොට හැකිලිම මතුවෙන්නේ ප්‍රස්වාසය හේතු කරගෙන. එතකොට පිම්බීම හෝ හැකිලිම නොදැනී ගියොත් මෙනෙහි කරගන්න බැරි වෙනවා. පින්දීම හැකිලිම තියෙන තාක්කල් මෙනෙහි කිරීම ජයයට කෙරේ. ඒ දෙක නැති වුණාට පස්සේ මෙනෙහි කිරීම නම් නාම ධර්මයේ අසරණ වෙනවා. ඒක නිසා රූප ධර්මයක් නැතුව නාම ධර්ම පහළ වෙන්නේ නැහැ. නැත්නම් රූප ධර්මයක් හේතු වීම නිසායි මෙනෙහි කිරීම නම් නාම ධර්ම පහළ වෙන්නේ. ඒ රූප ධර්මයේ ගෙවිලා ගෙවිලා ගෙවිලා බින්දීම හැකිලිම සම මට්ටමට එනකොට මෙනෙහි කරගන්න බැරි වෙනවා. හිත අන්‍යවිහිත වෙනවා. යෝගාවචරය හිතන වැරදිලා කියලා. වැරදිලා නෙවෙයි මේක අවබෝධ කරගත්තා. ආස්වාද ප්‍රසආතේ හොඳට ගෙවිලා ගියාට පස්සේ ඒ හිත හිතින් නැතුව හිටියා. උපමාවක් වශයෙන් කියනවා නම් අපි කටුමැටි පිටියකට කොහොල්ලගුලියකින් තමලා ගැහුවොත් ටක් කාලා ගහපුවම අල්ලනවා. නමුත් ගලකට රබර් බෝලකින් තමලා ගැහුවොත් කොලාපයි. අන්‍යගේ ආරම්භයේදී අරමුණ පටන් ගන්න වෙලාවේදී මෙනෙහි කරන්න මෙනෙහි කරන්න අරමුණ දිහාට සාධරකමක් තියෙනවා. නමුත් අරමුණ තුනී වෙලාවේ රූප ධර්ම ගෙවෙන්න ගෙවෙන්න නාම ධර්ම අල්ලන්නේ නැති ගැටයක් කරනවා. මෙන්න මේක තේනවා හේතුඵල ක්‍රමයකට වැඩ කරන්නේ. රූපේ තියෙනවනම් මෙනෙහි කරන්න පුළුවන් නාම ධර්ම වැඩ කරනවා. රූපේ නැත්තම් හිත කියනවා නෑයි කියලා නාම ධර්ම වැඩ කරනවා. මෙන්න මේ විදිහට මේ සෑම දෙයක් මම කරන දෙයක් නෙවෙයි මට කෙරෙන දෙයක්. කියලා හැම දෙයකම තියෙන හේතුඵල ධර්ම දැක්කන් තරම් ඒ නාම ධර්ම හොඳට විනිවිදිනවා. නැත්නම් දැක්කමදි තව බලන්න ඕනේ කියලා බලන්න යනවනම් ඒ ඒ හේතුඵල දකින මට්ටමට එනකොට කවමදාකවත් නිවන්නකින් බාධාවක් නැහැ. එන්නම බෑ. ඒ මොකද දැකපු දේ මොනතර විතරක් නෙවෙයි එබ්බිලා ඇතුළට කියලා බැහැලා ඒකට විතක්ක විතරක් නෙවෙයි විචාර බුද්ධිය. හොඳට විහිදලා පැහැදිලා වැඩ කරනවා. වැඩක් නැහැ. හොඳ යෝගාවචරයට කියන්න පුළුවන් වෙනවා. තව ඉස්සරහට එන චිත්තක්ෂණෙත් මගේ හිත වැටෙන එකක් නැහැ. සමාධිය කැඩෙන එකක් නැහැ. සතිය කැඩෙන එකක් නැහැ කියලා විශ්වාසයක් එන්න පටන් ගන්නවා. අන්නේ විශ්වාසය එනකොට අර වැටි වැටි බයිසිකල් එකේ ගියේ එකන දැන් කායිමත් උදව්වක් නැතුව Tamanට බැලන්ස් කරගෙන යන්න පුළුවන් වෙනකොට තේරෙනවා මේකේ වේගය මතයි සම්බර භාවයේ තියෙන වේගය අඩු වෙච්ච ගමන් බයිසිකලෙ බෑ. වහගන්නයි දෙන්නේ. අන්න එතකොට එන්න පටන් අර ගන්නවා අම්මර විශයක්. විසන්තු ගතියක් එන්න පටන් ගන්නවා හිතට දික්කටම කාගෙන කාගෙන යන්න ඕන කියලා මෙනේ කරගෙන කරගෙන කරගෙන යනකොට තේරෙන පටන් ගන්නවා මේ හේතු උනත් ඵල උනත් රූප උනත් නාම උනත් ඉස්සෙල්ලා මේ රූපයෙන් රූප වෙන් කරගන්න හැටි පටවි ආපෝ තේජෝ වලින් වෙන් කරගන්න හැටි තේරෙනවා රූපයෙන් නාම වෙන් කරන හැටි තේරෙනවා රූප හේතු වෙන හැටි තේරෙනවා රූප ඵල වෙන හැටි තේරෙනවා නාම හේතු වෙන හැටි තේරෙනවා නාම ඵල වෙන හැටි තේරෙනවා නමුත් හොඳට අර වේගය හොඳට දීගෙන දීගෙන යනකොට තේරෙනවා හේතු උනත් ඵල උනත් රූප උනත් නාම උනත් ඒවා මතු වෙන ගමන්ම නැති නෝන උනත් එක විදියයි මැනිකේ උනත් එක විදියයි නෝන උනත් මැනිකේ උනත් අපට වදේමයි එතකොට මේ තියෙන ගැම්මයි ඒ වැටෙන ධර්මතාවයයි එක බලනකොට අපේ බුදුම ස්වාමීන් වහන්සේ මතක් කරනවා මෙන්න මේ විදිහට අරමුණේ පුදුම ඇල්ලිල්ලක් කරනවා කියලා. ඒ කියන්නේ කිසිම විදිහකට නිවන්නකට ඉඩ දෙන්නේ නැහැ යෝගාවචරය කාගෙන යන වෙලාවේදී ඒක තනක් වෙනවා. නිකන් හරියට අරමුණට ඇතුල් ගියාවා. ඇතුළට සමවැදුනා වාගේ කවදාකවත් මට දැන් නිවන්න බාධාක් නැහැ යන්න පුළුවන් කියලා. අර දැකපු දේ ඇත්තටම පින්බින හැකිලෙන් පේන්නේ නැහැ. උදරේ පේන්නේ නැහැ. සතියක් තියෙනවද දන්නේ නැහැ. සමාධියක් තියෙනවා දන්නව මොකද්දෝ ගැම්මක් වැටෙන්න පටන් ගන්නවා එළියට එන්න බැරුවා. ඇස් දෙකවත් අරින්න හිතෙන්නේ කකුලවත් හොල්ලන්න හිතෙන්නේ ඒ කිල්ලගෙන කාගෙන යන්න හිතනවා මේකේ ස්වාමීන් වහන්සේ විස්තර කරනවා පළවෙනි විපස්සනා ධ්‍යානය කියලා. එතන ගියාට පස්සේ විතක්ක ਵਿਚාර දෙක අනිවාර්ය සේවයක් කරනවා. එන්න එන අරමුණ මෙනෙහි කරනවා. හැම අරමුණකම අනික් අරමුණ වලින් වෙන් වෙච්ච ලක්ෂණක් දකිනවා. ඒ මතුවෙන කොච්චර වෙන් කළ දැක්කත් ඒකටත් ඇතිවීම නැතිවීම දෙක තියෙන බව තේරෙනවා. මේ අතර කිසිම පටලවිල්ලක් නැහැ. සම්පූර්ණ ප්‍රතිපක්ෂ ධර්ම වුණාට කිසිම පටලවිල්ලක් නැතුව හරියට ටීවී ස්ක්‍රීන් එක ප්‍රෝග්‍රෑම් එක නෑ ටික් කරලා. මේ ටික් දෙකක් අතර කවදාවත් ගැටුමක් නැහැ. සෑම චිතක්ම ওই ලක්ෂ කෝටි ගණක් තිබුණා. ඒ ඇතිවීමයි නැතිවීමයි දෙක ස්වාධීනව සටහන් කරනවා. ලක්ෂ ගාණක් තිබුණාට එකම තිතක්වත් විසං ඇති විසම ඇතිවීමක් නැහැ. එකම හැසිරීමයි තියෙන්නේ. මේ තිබුණු තැනම තව එකක් මතුවෙනවා. ආයෙත් මතුවෙනවා. කොච්චර මතුවුණත් එක හිතවිල්ල, එක එක තිතක් එකකට ගැටෙන්නේ. ඒකත් ඒක මේක මොකද්ද හික්මීමක් තියෙනවා. අපි මේක නොදැක්කට මේකට බහැලා බලනකොට මේකේ ආරයක් තියෙනවා. මේකේ හැබැයි ඒක නිකන් බලුවමනයක් වගේ තමයි තියෙන්නේ. එහෙම නැත්නම් පුත්තලදයක්. ඔක්කොම කලව මේ තියෙනම මොකක්ද ආරයක් තියෙනවා කියලා අර පළවෙනි තැනට ධ්‍යාන මට්ටමට සමත අපි කියන සම්මසන ඥානයට ගියා නම් ඒ සම්මර්ෂණය භාවනාවේ නැගිටලා බල්ලේ කුසිද්ධියා බැලුවත් පේන්න පටන් ගන්නවා. කන කෑමෙත් පේනවා. බලන බැලීමෙත් පේනවා. ආහන ඇහිමෙත් පේනවා. ගඳ බැලීමෙත් පේනවා. රස බැලීමෙත් පේනවා. මේක සම්පූර්ණ දිගට දිගට යනකොට වෙලාවක් හිතනවා කෑමක් නැත කරලා බැරිමක් නැත කරලා දවසම හරි ඉඳගෙන මේකම ඉඳ වගේ. අන්න එතෙන්ට යනකොට ක්‍රමයෙන් අර දේවල් වෙන්කොට දැනගන්න මෙනෙහි කිරීම බරක් වෙන්න පටන් ගන්නවා. මේ බලාගෙන ඉන්න හිතේ. මේක පිම්බෙනවද හැකිලනවද දෙකේම තියෙන කම්පන චංචල. රූප ධර්මුණත් නාම ධර්මුණත් කම්පන චංචල. එතකොට යෝගාවචරයාගේ අවුල නැතිවීම පිණිස පමණක් ගුරුවරයා කියන එන දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්න එක එක වෙන් කරන්න යන්න එපා. ඒක නැතුනම් තමයි පේනවනම් ඒ කියන්නේ මේ හිත පිට පයින් නැත්නම් ඒකම හිත තියාගෙන ඉන්නකොට අර විතක්ක ਵਿਚාර දෙකෙන් තොර පීති සුඛ ඒකාග්‍රතාව පහළ වෙන අවස්ථාව වගේ එතනින් මෙතනින් මස් පිටු නටන්න පටන් ගන්නවා. ඒක පාරට ගැස්සিলা ඇස්සරෙන්න පටන් ගන්නවා. ඒ වගේම සමහර වෙලාවල් වල සම්පූර්ණ මුළු ඇඟම උත්තොටිලක දාලා පද්දනවා. සමහරලාට කුල්ලක දාලා පොළනවා. සමහරට පුංචි බෝට්ටුවක නැගලා ගලු මොහොතක ඉන්නවා වගේ. නැත්තම් හොඳට සස්පෙන්ෂන් තියෙන කාර් එක යනකොට වගේ ඉතින් මුළු ඇඟම සමස්තයක් වශයෙන් සමහරට වම වෙනම දකුණු වෙනම උඩ වෙනම යට වෙනම දඟලන්න පටන් ගන්නවා. මේ විදිහට මේ ප්‍රීතියේ ලක්ෂණ පහළ වෙනවා. කුද්ධිකාපේ, කංකාපේ, ඔක්කණ්ඩක ප්‍රීති, උබ්බේක ප්‍රීති, පරණාපේ කියලා මේකෙදී බය වුණොත් ඒ කියන්නේ මේ මේ යකෙක් වෙහිලා වෙන්න ඇති. නැත්නම් සතිය නැතිලා වෙන්න ඇති කියලා වගේ අමතර මේ සැක පහල කරන්න පටන් ගත්තොත් අද්ද කරලා සලුවක සාදාලා නැගිටලා යන්නේ. නමුත් දන්නගෙන මෙන්න දිගට යනකොට අර ප්‍රථම ධානයේ තිබුණු විතක්ක ਵਿਚාර දෙකෙන් තොර ප්‍රීති සුඛ ඒකාගත සහිත දෙවෙනි ධානය වගේ මේකේ තියෙන රසය අහුවෙන්න පටන් ගන්නවා. ඒ අහුවෙන්නේ හොඳට ගුරුපදේශ සහිතව සත්පුරුෂ ධර්ම ඇතුළු පාරමිතා කියන කෙනා තේරෙනවා. කාය ජීවිත නැති වුණත් දැන් මොකද්ද ගමනක් කරනවා. එතකොට මෙන්නේ කරගන්න බෑ. මෙන්නේ කරන්න ගියොත් සමාධිය කැඩේ. සබ්යත් කැඩේ. ඒ නිසා මෙනෙහි නොකර යන්න පුළුවන්. ඒක හරියට කියනවනම් බයිසිකල් එකේ හැන්ඩල් එක අතහැරලා වුණත් යන්න පුළුවන්. ඒ තරම් වේගයක් තියෙනවා. එහාට මෙහාට නැවෙනකොට හැරෙන්න පටන් ගන්නවා. ආන්නේම ප්‍රථම ධානයේ ඉඳලා දෙති අධ්‍යානට විපස්සනා ධානය කියලා කියන්නේ සාමාන්‍ය ඒ ස්වාමීන් වහන්සේ දක්වන ක්‍රමයට උද්‍යප්පේ ඥානි තරුණ අවස්ථාව. එතකොට හිතෙනවා සමහර වෙලාවල් වල දැන් මම රහත් වෙලා තියෙනවා. ඒ තරමටම බැලුව බැලුව තන හිත යෙදු යෙදු තැන සක්මලට ගියත් එදිනදා වැඩ ගියත් පේන්නම මේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීම පැවතීම. එතකොට මහා අනතුරු දායක බොරු වලකුත් අහුවෙනවා. ඒ මොකද ඒ වෙලාවට උපක්ලේශ ධර්ම 10ක් පහළ වෙනවා. ඒ උපක්ලේශ ධර්ම වෙන්නේ හොඳ ඕභාසයක් පහළ වෙනවා. රෑ නිදාගෙන ඉන්නකොටත් ආලෝකයක ඉන්නවා. ඇහැලා උදේ නැගිටපුව මම ඇහැට පේන්න පටන් අර ගන්නවා. ඇත්තක වහගෙන ඉන්නකොට උද්දුම පිරිසිදු ගතියක් හොඳට පිරිසිදු වතුර තියෙන වැවක බලනකොට අඩිය තියෙන වැලි සිප්පි කටු පේනවා වගේ පුදුම පිරිසිදුකමක් තියෙනවා. ඒ වගේම ඥාන පහළ වෙනවා මේ ටික ඉක්මනට ලියන්න නැත්තම් මට කාට හරි කියලා බණ ටිකක් කියන්න නැත්තම් අම්මට ලියුමක් දාන්න නැත්තම් අනේ මේ ටික දෙන්න ගුරුවරයෙකුට කියන්න නැත්තම් මේ ගුරුවරයා දැකලා නැත්නම් ඇති කියලා පුදුමාකාර ඥාන පහළ වෙනවා. උපේක්ෂාව කිව්වහම පැය දෙක තුන වාරිලා ඉන්න පුළුවන්. වීර්ය කිව්වහම කවදාකවත් වෙහෙසක් ඇති වෙන්නේ සතිය පට්ඨිත භාවය කියලා කියන්නේ ඒ වෙලාවේ හිතෙනවා පිණුම් ගහන ගමන් කරණම් ගහන ගමන් වුණා සතිය කියන්න පුළුවන් කොයි වෙලාවෙද බැරි කියලා නිකන් හරියට ඒකට වාසි බස් දරන්න හිතෙන තරමට සතියක් එනවා මෙන්න මේ විදිහට මේ පක්ෂේෂ 10ක් ආපුවාට පස්සේ දන්නේ නැති කෙනා ඇත්තට මේ ලාභයට ලාමකව භාවනා කරන එක නම් අහත්මයි කියලා හිතන්නේ විදියට තාම සෝවාන්වත් වෙලා නැහැ. මෙන්න මෙතනදී අඟ උස්සන්න යන්න එපයි කියනවා. කියා පාන්න යන්න එපයි කියනවා. අන්ධහැර පාන්න යන්න එපයි කියනවා. අන්ධහැර පෑවොත් පුදුමාකාර විදිහට මේක ඒ වක්ලේශ ධර්ම නිසාම අර තියෙන ගමන නැති කර ගන්න. ඒ නිසා ඉතින් කොහොම කීකරුව ගුරුවරයා කියනවා ගුරුවරයා තේරුම් ගන්නවා දැන් අන් ඇවිල්ලා කියලා. ඒකෝට හොම්බ උලනවා ටිකක් බිම. එතකොට ඌව ගත්තලා ඉතින් ආයෙ භාවනාවට වැටෙනවා. ඊට පස්සේ ඌ බල උද්‍යප්පේ ඥානය ඉඳලා දෙවෙනි තරුණ උද්‍යප්පේ ඉඳලා මේ විපක්‍රේෂ පන්නලා දෙවෙනි උද්‍යප්පේ ඥානයට යෑම තමයි විපස්සනාවේ ත්‍ෘතිය ධානය කියලා කියන්නේ අර පීතිය ඉක්මවලා සුඛවත් තැනකට එන්න පටන් ගන්නවා. Taman දන්නවා දැන් මම විශාල අමාරු තැනක් පැන්නේ ඕනම කෙනෙක් අහුවෙනවා. නමුත් අපේ ශාසනය මේ ලාමක දේවල් සඳහන් කියන ශාසනයක් නෙවෙයි නිවන් සඳහා යන ශාසනයක්. නිසා මම මේ ඕබාස බලන්න භාවනා කරන්නේ. ප්‍රීතිය බලන්න භාවනා කරන්නේ. උපේක්ෂාව බලාපොරොත්තු භාවනා කරන්නේ. සතිය බලන භාවනා කරන්නේ. තේරම අතරමඟ තියෙන උපකරණ. ඒ උපකරණ නෙමෙයි ඕන කරන්නේ. එව්වට වාල් නොවි උපකරණ වලින් වැඩ ගන්න එකයි කියලා. මේ දස උපක්ලේශ ධර්ම පෙන්වුවාට පස්සේ තමයි මේක තුන්වෙනි ධ්‍යානය කියනවා. පුදුම සුඛයක් එන්න පටන් ගන්නවා. ඒ සුඛේ එන්නේ ඥානෙම. විශේෂයෙන්ම මිනිහෙකුට මේක පණින්න බෑ. ගුරු උපදේශ නැතුව හිතන්නවත් බෑ. මමත් අහු වුණා. නමුත් අහු වෙලා හරි ගැලුණානේ කියලා පුදුමාකාර ඒක බොහොම නිර්හංකාර සැපක් එතන තියෙනවා. කොච්චර දේවල් ලැබුණත් ඒ එකම දෙයකින්වත් තණ්හා ඇති කරගන්න නැතුව මාන්න ඇති කරගන්න නැතුව දෘෂ්ටි ඇති කරගන්න නැති වෙන්න නම් කවදාකවත් Tamange හිත කියන දේ අහලත් බෑ මෝඩ තකතිරු මරි මෝඩ ගුරුවරුන්ගෙන් උපදෙස් දෙලත් බෑ හරියට කාරණාව ගන්න කෙනෙක් දැනගත්තට පස්සේ තේනවා ඒක අමාරුත් නෑ හරියටම දන්නවා. මේක කියනවා නම් හරියට මේ දැලි පීයක් ගන්නකොට දැලි පීය අමෝර ගන්න බෑ. ඒ සුඛ නම් මේ විදිහට අල්ලන්න ඕනේ. අල්ලගෙන ඉවරලා ඒ හැමේ එහාට මෙහාට උලන්න ඕනේ කියන මොහාට වැඩි වෙන තාලයකට මිසක් කොත්තනකවත් වද්දාගත්තොත් දවස් ගාණක් ගාපෙක ඉවරයි. ඒ වගේ ගාණ හරියට ඒකට කියනවා ඒ සුඛ නම් මේ භාවය ඒ ඔය ඒ උපක්ලේශ පන්නනකොට විතර අපේ සාමාන්‍ය භෞතික ජීවිතේ කවදාකවත් අපි අභියෝගයට ලක් වෙන්නේ එහෙම කැපකිරීමකින් තොරව එහෙම අභියෝගයෙන් තොරව මේ උත්තරම උත්තරමනස ධර්මවලට යන්න බෑ. නමුත් ඒක නිර්හංකාර මනසට හරිය ලේසි. සත්පුරුෂයට හරිය ලේසි. අසත්පුරුෂයාට එහෙම නැත්නම් මේ දේවල් කෑම පැත්තෙන් බලන කෙනාට ආභ ප්‍රයෝජන පැත්තෙන් බලනවා. අනේ එතෙන්දී හම්බෙන මේ ත්‍ෘත්‍ය ධානය තමයි යනකොට පොතේ සඳහන් කරන්නේ ශුඤ්ඤාගාරම් පවිත්‍රස්ස සම්පතිස්සස්ස බික්කුණෝ අමානුෂී රති හෝති පස්සන්තෝ උද්‍යබ්බයන්ති. ඇති වෙනවා රතියක් ඒ කියන්නේ භාවනා රතිය කියලා. අමානුෂික රතියක්. කවදාකවත් මනුෂ්‍ය ලෝකෙට ගන්න බෑ. ඒ නිසා සාමාන්‍ය මනුෂ්‍ය හරිගොත් හිතන පිස්සු හැදිලා. මේ මනුෂ්‍යයා දන්නවා ඉතින් සීලය හොඳයි, දෘෂ්ටිය හොඳයි, සමාහිත හිත හොඳයි. උපක්ලේශ ධර්ම වල නිසා නීවරණ ප්‍රපංච වෙලක් නැහැ. චිත්තන සත්‍ය ගියාට පස්සේ කියනවා බුදු අම්මේ බුදු ආඳුරෝ කිසිම උපදේශයක් නැතුව. මේක ස්වයංභූ ඥාණයෙන් හොයාගත්තයි කියලා කිව්වට පස්සේ බුදුමාකාර ගෞරවයක් ඇති වෙනවා. ඇත්තටම Taman ගැනත් මේ නිර්හංකාර සතුටක් ඇති වෙනවා. ඒකට කියන අමානුෂික සත්‍යයක් කියලා. මේ මනුස්ස ලෝකේක දරන්න බෑ. මනුස්ස ලෝකේ තියෙන හරියක් තියෙන පංච කරන සත්‍ය. මේකෙදි නෑ Taman ලැබුව සෑම සම්පත්තියක්ම ඒවා මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මය නෙවෙයි කියලා ඒ ආෝභාස ආලෝක පීති පස්සද්ද උපේක්ඛා සති සේරම හුදු උපකරණ පමණයි ඒ වගේ නම් බල බලන්න කිව්ව කවදාවත් කෙලවර යන්න බෑ කියලා ඒන සතිය මේ සර්වඥයන් සඳහන් කරනවා මුළු අවුරුදු 100ක් මෙවැනි දෙයක් නොලබා ජීවත් වෙන ජීවිතේ වැඩිය මෙවැනි ගතියක් ලබලා හම්බෙන එක දවසක් වටිනවා. අවුරුදු 100ක ජීවිතේට වැඩි වටිනවා කියන්නේ. නමුත් ඒක වටින්නේ මනෝ කිය මිනිහට විතරයි. අනිත් සංසාරයේ හිතේ මොකටද ඔය වගේ දෙයක් අපිට මේ අවුරුදු 100ක් කකා බෙදී ඉන්න හම්බෙන එක කැප කරලා මොකටද කියලා හිතෙන් දෙන්නේ. අර කතෝලික මිනිස්සෙක් කියලා අවුරුදු 100 පෑනලා. ඉතින් මේ මිනිස්සයා බොහෝම මේ මත්පැන් පාන නොකර ඉස්චි දුර්තේ දෙයක් නැතුව මස් මාළු වලින් ගලකලා බොහොම එළවලු වලින් විතරක් කැපෙනවා. ඉතින් මනුස්සයා දැක්කල අවුරුදු 16ක විතර ළමයි පුළුවන් තරම් මේ කාමසබ වෙනලු කනවා බොනවා කුඩු ගහනවා নানা ආකාර දේවල් ඊට පස්සේ දරුවෝ මේ වගේ විදිහට වුණා ඉඳුරම් පිනවුවොත් වැඩි කල් ඉඳ හම්බෙන්නේ දැන් මම බලපන් අවුරුදු 100ක් පැනලා මම කවදාකවත් මෙහෙම සිගරට් ඇන්නේ මත්පැන් පාවිච්චි කරලා නැහැ ඉස්ති දූර්ත වෙලා නැහැ එහෙම නැත්තම් මේවා දැන් කොල්ල අහන්නේ 100 ඔහොමනම් 100ක් අවුරුදු ඉඳලාදී වැඩේ මොකද්ද කියලා. මොනෝම තමයි දැන් හැදෙන කොල්ලොත් එක බණ කියන්නේ ඒක තමයි කියන්නේ. එහෙම කට්ටියට මේක කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔහොම නැත්තුව අවුරුදු 100ක් ජීවත් වෙනට වැඩිය මෙන්න මෙවැනි සැපයක් මේ ශාසනයක වින්දොත් එක දවසක් වරිනවා. මේ ඒ විපස්සනා පැත්තෙන් බලනකොට තෘතිය ධ්‍යානෙ පෙන්නනවා. ඊට පස්සේ භංග ඥාන, බහිතපත්තාන ඥාන ආදී මේ ඥාන වර්ධනයේදී මේ ලැබපු දේ මතින් ඇතිවෙන මේ එකලහසෙ. එතන සඳහන් කරන සමාහිතකමනේ. මෙන්න මේ සමාහිතකම තුලින් ගියාට පස්සේ තේරෙනවා මම දැන් මේ ඊචිකම කෙලෙස් දුරු කරගත්තා. පරිඋත්ථාන කෙලෙස් දුරු කරගත්තා. දුරු කරගෙන ඉන්න තැනදී මට මෙච්චර සැපක්. මේ පස්සනා සහිතව කියන්නේ නිප්පංච භාවයේ. සාමාන්‍ය සමති ධ්‍යානයේ තියෙන ප්‍රපංච සතියක්. ප්‍රපංච සමාධිය මෙතන නිප්‍රපංච සතියක්. මේක මෙහෙමනම් මේ తాවකාලිකව යටපත් කරනවා වෙනුවට ඉතුරු සංස්කාර ධර්ම ටිකක් යටපත් කරන්න නැත්තම් කියලා සංස්කාරයන් පිළිබඳව උපේක්ෂාවක් ඇති වෙනවා. එතෙන්දී කිසිම ජයක් කිසිම පරාජයක් අතර වෙනසක් දකින්නේ. කිසිම හරියෑමක් සහ වැරදීමක් අතර වෙනසක් දකින්නේ. කිසිම නම්බුවක් සහ අවනම්බුවක් අතර වෙනසක් දකින්නවා සේරම ප්‍රඥප්ති බවත්. මේ ඔක්කොම උපේක්ෂා බවක් දැනෙන උපේක්ෂාවන් කෙරෙහි සංස්කාරයන් කෙරෙහි උපේක්ෂා භාවයට යනකොට තමයි මේ විපස්සනා ඥාන කෙලවර හම්බෙන සංකාරූපේක්ඛ ඥානය හම්බෙන්නේ. ඒක තමයි ඒ විපස්සනා ලෝකේ හම්බෙන චතුත් අධ්‍යාන කියලා කියනවා. ඒ නිසා ධ්‍යාන භාවනාවල වගේම සමාන්තර ස්වරූපෙන් අත්‍යවම විපස්සනා කට්ටිය විසින් විපස්සනාට බරව දෙන්න දාත්තකත්වයකින් මේ වගේ සමාහිත චිත්ත tattwa හතරක් විස්තර ඊට පස්සේ තමයි හිත ගෝත්‍ර වූ ඥාණයට සුදුස්සෙක් පාටපත් වෙන්නේ මේ ලෞකික මට්ටම කඩාන කෙලස් මට්ටම කඩාන ඒ ආර්ය මට්ටමට යන්න නැත්නම් මාර්ගඵල ඥාණයකට යන්න. ඉතින් අන්න එවැනි මේ ධමතය නැත්නම් මේ හම් වෙන සමාහිතකම මම නොවේ මගේ නොවේ ආත්මේ නොවේ කියන මට්ටමට පවත්නවා කියන එක ඩටමලා හිතලා පතලා ආශිර්වාද වලින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මුල ඉඳලම ධ්‍යාන විපස්සනා මාර්ගයේ මුල ඉඳලම දිගටම ඥානවන්ත වෙන්න ඕනේ. අපි දෙක කතා කරා ඒ ඥානවන්ත භාවය ධ්‍යානමේ ප්‍රධාන අංගයක් විදියට. දැන් මේ මේ මේ සූත්‍රයේ බුදුජාන විශ්වාසය යනවා පඤ්ඤාවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්. මේ මෙපිට අපි මේ හම් වෙන කිසිම තැනක නම්බු ලැබුවොත් කිසිම දෙයක් කියාවන්න ගියොත් ඒ කියාපෑම නිසා එතනම හිටිනවා. ඒකට අසත්පුරුෂකම කියනවා. මම කියනවා කාලකන්නිකම් කියනවා. අපි දන්නවා මේ පරණ වෘත්තල කතාවක් තියෙනවා. ඒ හිවලෙක් හිවලෙක් උත්සාහ කරනවා හාවෙක් අල්ලගන්න මොන විදිහවත් බැරි නිසා ඌ උගුලක් අටවනවා කොහොල්ලා වලින් බබෙක් හදලා ගහක් මුල දිහා ළඟට බලන්නේ හාව කකා යන ගමන් දකින්න බබෙක් බබෙන්දල වරෙන්කෝ මචං සෙල්ලම් කරන්න කියලා කියලා ගහනවා අතින් අර බබාගේ අතට. ගහනකොට හාතා හාවගේ අත කොල්ල බබාගේ අතේ අල්ලන. ආ ඒක ඇල්ලුවයි කියලා අම්බ වෙනවද මයිත් නන්නේ අනිකටමුත් ගන්න. ඒ අතත් අල්ලන. කකුලෙන් ගන්න ඒකත් අල්ලන. අනික කවුද ගන්න ඒකත් ඔළුවෙන් ගන්න ඒත් අල්ලන. ඇල්ලුව ගලවක ගහන ගහන පාර ඇල්ලුණාට පස්සේ අර ඉවලට ගුදුරක් පාටපත් වෙනවා වගේ අපිට මේ භාවනා කරලා හම්බ වෙන මේ බබත් එක්ක ඇල්ලුවොත් අතින් අපේ අත අහුවෙනවා. අනික් අතින් ඇඟුවොත් ඒ අතට આવුනවා. කකුලෙන් ඇඟුවොත් අනේ නිසා ඒක පුළුවන් තරම් මග බලා ගන්න එක මම නෙවෙයි. ඒක මගේ ඥානයක් නෙවෙයි. මේක මගේ ආත්මය නෙවෙයි කියලා. මත් වෙන මත වෙන ඕනම සාර්ථක භාවයකදී අන්න ඒ කොහොල්ලබත් එක්ක කරන දෙල්ලම වගේ. අල්ලන්න ගියොත් අහුවෙන. මොන්නම විදියකින්වත් අල්ලන්න නැතුව යන්න නම් මේක මේ ආගම තුල තියෙන සාමාන්‍ය ඥානකින් බෑ නිප්‍රපංච භාවය. තණ්හා මාන දිට්ඨියට අහුවෙන්නේ නැති භාවයේ තියෙන්න නම් සත්‍ය පටන් ගන්නකොටම කියන ප්‍රතික්‍රියා නොකෙන්නේ. දේවල් දිහා සමහිතින් බැලීම මුල ඉඳලාම පුරුදු කරන යනවනම් ඒක සරුවත්තරන්සේ සඳහන් කරන්නේ ඥානවන්තකමක් කියලා. ඒ නිසා මේ සමාහිතස්ස අයම් භික්කවේ ධම්මෝ නායම් ධම්මෝ අසමාහිතස්ස කියවට පස්සේ උන්වහන්සේ සඳහන් කරනවා පඤ්ඤාවතෝ අයම් ධම්මෝ නායම් ධම්මෝ දුප්පඤ්ඤස්ස. පඤ්ඤාවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤාසාති ඉතියේ සම්බුත්තං කිංචේතං පටිච්ච උත්තං මහණෙනි මේ ප්‍රඥාවන්තයින්ටයි මේ ධර්මය දුෂ්ප්‍රාඥයික නෙවෙයි එනකම් මේ ලෝකෙට අන්ධහර පාන ආයත නෙවෙයි කියා පාන ආයත නෙවෙයි කියලා යමක් කියවනේ මොකද්ද කියලා උන්වහන්සේ සඳහන් කරනවා ඉද බික්කවේ පඤ්ඤා පඤ්ඤා හෝති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛේ ගාමිනිය පඤ්ඤාවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤසාති ඉති යංකෝ පණිතං බුත්තං ඉති ඒතං පරිසුත්ත අර ඒ උදේ අපි ගත්ත ඒ පාඩය එහෙමම සර්වඥාන්තන ධානාංග පාඩය එහෙම මතක් නම් මෙතෙන්දි නිබ්බේධික ප්‍රඥාව තියෙනවා ඒක සහජ ප්‍රඥාවක් නෙවෙයි ඒක විපස්සනා ප්‍රඥාවක් නෙවෙයි විපස්සනා ප්‍රඥාව කියලා කියන්නේ එතන එතන ඒ අවශ්‍ය කරන ධර්ම උපදවන එක. ඒ ලැබෙන සෑම ධර්මයක්ම බරක් කරගන්න නැතුව විපස්සනාට මාර්ගයක් කරගන්න නම් මේ පාරේ ගිය කෙනෙක් දැනගෙන එයාගෙන් අහගෙනම යන්න ඕනේ. නොවුනොත් වෙන්නේ මොකද්ද? මේ මතින් දැන් මට හරිද? මම හොඳ භාවනාකාරයෙක්. මට දැන් හොඳට සීලය තියෙනවා. මං ආශ්‍රය කරන පඬිතැත්තු විතරයි මෝඩය ආශ්‍රය කරන්නේ ආදි වශයෙන් අපි මේ වචනවත් සෙනග ඉදිරියට කතා කරන්න ගියොත් කියා පාන්න ගියොත් අනිවාර්යයෙන්ම අවුල්. ඒ නිසා මේ ගුණධර්ම ජීවිත පරිත්‍යාගයෙන් ඉපදී යුතු දේවල් නමුත් කවදාකවත් කියා පාන්න වශයෙන් දෙයක් අන්න ඒකට අවශ්‍ය ප්‍රඥාව තමයි මෙතන විපස්සනා යෝගාවචරයේවත් ළඟ තියෙන නැත්නම් සිදුවේ යුතු එකම දේ අනිත් ඕනම ගුණයක් තියෙන කෙනෙක් ඒ ගුණේ කියා පාන ගතිය ගුණයක් එක්කම විපස්සනා ඇදිනව නෝගේ පරිසම්පදේ විපස්සනාදී විතරමයි යෝගී කියන්නේ. අනික ඕනම තැනකදී ඒ ගුණේ එන. මේ සාමාන්‍යයෙන් මේ ධම්මසංගණී අටුවාවේ පවා විස්තර කරනවා භාවනාවටපත් වෙච්ච නැති. ඒ කියන්නේ සාමාන්‍ය කාමභෝගී මිනිසෙකුට මිනිස්සෙකුට ඉත්‍ත්‍යාවකට ප්‍රධානම බාධක වෙන්නේ තණ්හාව. ආසාව නිසා කාමදාසිනියගේ කාමරායදානිය බත්ඇලිය වගේ ඉතින් පහිනවා ඉතින් කඹරනවා මරණකම් කඹරනවා මරිච්ච දවස් තමයි දන්නේ අපි ආවේ මේ ලෝකෙට මේක නෙවෙයි කියලා මොකද හේතුව සාම සීල සමාධි ප්‍රඥාවට බැහැලා නැහැ නමුත් යම් විදියකට සීලයක් ගත්තා නම් නැත්නම් සීල ශික්ෂාවට බැස්සා නම් ඒ මනුස්සයාට කාමය නෙවෙයි ඊට පස්සේ බලපාන්නේ ද්වේෂය කියලා ඒ මනුස්සයාට දේවල් නුරුස්නා ගැටයක් හිදේම ඉඳලා කාමභෝගී පුද්ගලයන් නුරුස්නාට පටන් ගන්නවා ඒ මොකද මං දැන් සිල්වත් නැහැ කියලා. මේ සිල්වතුන් නෙමන නම් ආශ්‍රය කරන්නේත් නැහැ. ඉතින් එන්නේ එන්නේ ද්වේෂය පදනම් වෙලා අන්තිමට මානසික අසහන ඇති කරගන්න. මුළු ලෝකේ තියෙන තාක් මානසික අසහන ද්වේෂ පදනම් කරලා තියෙනවා. ඒ වාගේම මේ සමතයත් හරියට පස්සේ අනිදින් සිල්වන්ත වෙලා දැන් භාවනා කරලා සමතේ ධ්‍යාන හරියයි කියලා හිතමු. ඒකට හොඳ අර්ථකථනයක් දීලා තිබුණා භක්මජාල සූත්‍රයේ. භක්මජාල සූත්‍රයෙන් දෙන්නලා දීලා තියෙනවා දෘෂ්ටි 62ක් ඒක කවුරුත් අද දන්න බුද්ධ ධර්මයේ දක්වන දෘෂ්ටි 62ක් මේ දෘෂ්ටි 62කින් 49ක්ම ඇන්නේ සමතේ කියන කෙනා දෘෂ්ටි 13ක් කියනවා ප්‍රඥාව කියන කෙනා ඒ කියන්නේ හොඳට Tamanට පෙර ආත්මේ දකින්න පුළුවන් තරමටම මේ ධර්ම ප්‍රවාහය දැනගත්තට පස්සේ ඒ මිනිස්සයා සස්සත දිට්ඨියට වැටෙනවා අනිවාර්යයෙන්ම ආත්මත්වම කාටවත් කියන්න බෑ නෑ කියලා මම දැකලා කියන්නේ මම අහලා කියන්නේ මම බලලා කියන්නේ කියලා ඒක ඉස්තර කරගන්න ගියාට පස්සේ මතක නැහැ Taman මේ සාසෘත පිටිට වැටුණායි කියලා. ඊට පස්සේ තව කෙනෙක් හම්බ වෙනවා ආත්ම දෙකක් බලන්න පුළුවන් කියලා. යා කියන ඕ යා මොනවද කතා කරන්නේ? ඔය එකනේ කතා කරන්නේ මම දෙකක් දන්නවා. මගේ සමතේ හොඳයි කියලා ඒකෙන් තණ්හාමාන කරනවා. මේ විදිහට දෘෂ්ටි 49ක් පෙන්වලා කියලා තියෙනවා. මේ සමතේ හරි ගියාට පස්සේ නෝකයි මම කියන්නේ හරි වෙනවා කියන්නේ කෙල වෙනවා කියන්නේ. පරිස්සම් වෙලා යනවනම් කොච්චර ලැබුණත් මේ මතින් දෘෂ්ටිමත් වෙන්න පුළුවන්. මේවා තින් මම අදහම දෙන්න පුළුවන්. මේවා තින් මගේ අදහස දෙන්න පුළුවන්. මෙවුවා අහුනොත් අපි ඉස්සරහට යන්න යන්න යන්න යන්න ප්‍රපංචයි වැඩේ. හැබැයි මේවා හරියට ප්‍රපංච ධර්ම පිළිවෙල දැනගෙන යන කෙනා කවදාකවත් මේව ගණන් ගන්නෑ. ඌවා මේ පාර යනකොට අනිවාර්යයෙන්ම අතුරුඵල ලැබෙනවා. මේව අතුරුඵල. අපේ ප්‍රධාන ඵලේ නම් මේ සියල්ලගෙම විනිර්මුක්ත වූ. ප්‍රඥාවෙන් විනිර්මුක්ත වූ චිත්තයෙන් එන සුමුක්ත වූ චිත්තෝපල විමුක්ති පඤ්ඤාපල විමුක්තිය. නිසා මේවා ලැබුණට ලැබුණට හංගගෙන යන්න දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ඔය අවුලක් වඩපත් වෙනවා. ඉතින් තමයි මෙතන මේ සමාහිත හිතක් ඇති වෙනවත් එකම යටින් සරුවත්ංශ බෙන්ලා දිර තියෙනවා. මේ ප්‍රඥා සාසනික ප්‍රඥාවෙන් ප්‍රඥාවන්ත වෙන එක නිබ්බේධික ප්‍රඥාව කියනවා. නිපක ප්‍රඥා කියලා කියනවා. <clears throat> කියන එකට පාටිහාරීය ප්‍රඥාව කියලා කියනවා. මෙන්න මේක තමයි ආචාර්ය પરම්පරාව කියලා කියන්නේ. ආචාර්ය પરම්පරාව තමන්ගේ හැදෙන ගෝලෙන් මතක් කරලා කියනවා කවදාවත් අන්ධකෝත් නැන්ද යන්න එපා. අන්ධහැර පාන්න යන්න එපා. කාටවත් බණ උගන්වන්න යන්න එපා. යනකොට පුළුවන් තරම් ඒක බුදුහාමුදුරුවෝ කියපු දෙයක් විදිහට මේක පොතේ කියන දෙයක් විදිහට විදිහට තමන් කියාපාන්න යන්න එපා. කියපු ගමන් මේක අනිත් පැත්තට. ඒක නිසා මේ ප්‍රඥාව නැති වුනොත් අපි හම්බ කරන දේ පවා අපිට බාධාවක් තියෙනවා. හැබැයි ඒක බය වෙන්නවක්වත් එහෙම නැතුව මේ නොකර ඉන්නවක්වත් නෙමෙයි මතක් කරන්නේ. මේ ඉන්න ඇත්තෝ හුඟක් පෙරපින් කරලා දෙන හොඳට පාරමිතා පිළිලා තියෙනවා. ඒ වගේම නියම ක්‍රමයට ඇවිල්ලා විවේකේ හොයාගෙන කාලය ධනේ සමය දොර ගත කරනවා කියලා කියන්නේ පරීක්ෂණය කරන්ඩ try කරන වෙලාවක් නෙමෙයි ඒක strive කරන වෙලාව. අන්න ඒ නිසා Taman ළඟ තියෙන ಗುಣ පුළුවන් තරම් වහගත්තොත් කටමැක දොඩවන එක නතර කරොත් අනිවාර්යෙන් ගමනට වාසි. පහසුයි. ඒක නිසා කරන්න තියෙන්නේ දැනට කරන ටික නොකර ඉන්න එකයි. වෙන පිනක් ඕනේ. දැන් කරන හැටි හොඳ තමයි ඇති. මේ කියා පාන්න අඟවන්න Taman අතරින් සබ්‍රප්‍රජායන් වහන්සලත් එක්කවත් ඕනේ. හැබැයි අමාරුයි. මේ සාකච්ඡාවේ සඳහන් කරලා තියෙනවා මේ ලෝකේ අමාරු කාරණා තියෙනවා ගමනක් යන්නේ හේතුවත් නොයා ඉන්න අමාරුයි කියලා කියනවා. තමයි යම් කිසි ඥානයක් ලැබුණොත් ඒක නොකිය ඉන්න අමාරුයි කියලා කියනවා. ඒ අමාරුකම තියෙද්දි ටික පෙන්නලා දීලා තියෙන සර්වතන් වහන්සේ ඒ ඥානවන්තයාට බේරෙන්නයි. ඒ නිසා ඒවා කෙරුණයි කියලා ඒක මේ රාජ අපරාධයක්වත් දඬුවම් කළ යුතු අපරාධයක්වත් නෙවෙයි. මොන නොකෙරුණා නම් හොඳ. පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ හිතයට වැඩිය හොඳ අධිශීලයකට යන්න. නමුත් ඒක නොදැනෙන්න. හරි ඊයේ කිව්වා වගේ ගාන්ධිතුමා කිව්වලු අල්ලෝගේ මනසට ඊර්ෂ්‍යා නොහෙතෙන කාලෙට වැඩ කරන්න දැනගත්තොත් තමයි සතේ සාමේ හිතෙන්නේ. ඒ නිසා තමයි කොච්චර සිල්වන්ත වුණත් දුසුල්ලෙකුට අහු වෙන්නේ නැති වෙන කාලෙට. තමලව කොච්චර ධ්‍යාන භාවනා මේ කියන සමාහිත හිතුනොත් අසමජ්ජාතිකයකට පේන්නේ නැති කාලෙට කොච්චර ප්‍රඥාවක් තිබුණත් මොඩෙන් අතට ගියාම නොදැනෙන කාලෙට ඉඳ ගන්නවනම් ඒක තමයි ඒ විපස්සනාවේ තියෙන සාමාජික පැත්ත. ඉතින් මේ පැටි දිනු කරගන්න නැති වුණොත් මේ අර හම්බ කරාට දැනගත්තට අරසා කරන්න දන්නේ නැති දෙයක් තියෙනවා. ඒ නිසා ඉස්සරහට යනකොට විපස්සනා භාවනාවේ ධ්‍යාන මාර්ග මේ ආධ්‍යාත්මික මාර්ගයේ හුඟක් එන්නේ ඉපීම නෙවෙයි. උපේක්ෂිතේ අරසගන්නේ. එනවත් ඒකනම් පින් කරන එක නෙවෙයි. පවු නොකර සිටීම. අන්න එතෙන් දෙනකොට තමයි ඇත්තටම මේ සූත්‍රවල තියෙන වටිනාකම බුදුජානනාංශයේ දේශනා කරපු ධර්මවල තියෙන ගැඹුර ගැඹුර ඇතුළාන්තයේ තේරෙන්න පටන් අරගන්නේ. එතකොට ධර්මය එන්නේ එන්නේ නිස්සද්ද බණක් වඩපත් වෙනවා. මේ දක්වන ආදර්ශයමයි කියන බණ වලට වැඩිය උගාක් වැඩගත් වෙනවා. නමුත් ආධුනිකයට ඒක බෑ. ආධුනිකයන්ගෙන් බණ කියන්න ඕනේ, උපදෙස් දෙන්න ඕනේ, සිල් රැකවන්න ඕනේ. නමුත් ගැඹුරට යන්න යන්න තේරුම් පටන් ගන්නවා. Tamanටත් Tamanගේ Tamanට අනුගේ ලැබෙන දේ තුලත් නිසද්ද භාවය තමයි බණ කියන්නේ. ඒ මොකද අපි එන්නේ ඉඳ සංස්කාරයන් අඩු කරන තැනට යන්නේ. කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර අන්නේ අඩු කරන යනකොට යනකොට එන ප්‍රඥාව මේ සාමාන්‍ය ලෝකීය කිනකා පරයා ඉදිරියට යන හදන ප්‍රඥාවක් නෙවෙයි කියන්නේ ඇතුළතට නැගෙන ප්‍රඥාව. ඒ නිසා ඒ සමාහිත හිතක් එනකොටම අසමාහිත හිත නැති වෙනකොටම ඒක ආරස්සා කිරීමේ ප්‍රඥාවත් ඒත් එක්ක යනවනම් ජාඩියට මුඩිය වගේ පුදුමාකාර ගමනක් යනවා. එතකොට හොඳට තේරෙනවා ඒ ගමන Tamanට ඉස්සලා ගිය ඇත්තෝ මොන තරම් සත්පුරුෂ ක්‍රමවලට ගුරු මත නොයික්මවා කටයුතු කරලා තියනවාද අපි මේ අවුරුදු 2551ක් දැන් ගත වෙලා තියෙන්නේ ඒ තියෙද්දි අපිට මේ මෙච්චර සජීවීව මෙච්චර සවිස්තරව ධර්මයේ මත වෙලා තියෙන්නේ අපි මෙතෙක් කල නන්නා ප්‍රමාණයට සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් ප්‍රඥා ශික්ෂාවෙන් ගත කරන නිසායි මත්කසක් මේ වැඩ කරන්න අපිට තියෙන්නේ මේ සමාහිතසයන් ධම්මෝ ආයන් ධම්මෝ අසමාහිතස අඤ්ඤාවතෝ අයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස කියන මේ කාරණා නැවත නැවත පිළිසිඳින්නේ ඒකේ බුදුහාමුදුරුවෝ අපිට කියලා දීපු තාලෙටම ගැලපීලා කටයුතු කරනවා ඉතින් මේ තාක්කල් මේ විස්තර කරන ධර්ම වල ලැබෙන කරුණු තම තමන්ගේ ජීවිතය සම්බන්ධ කරගෙන ඒ වඩාගත් ධර්ම තවදුරටත් ආරසා කරගෙන යන්න සිය දනාටම අදාළ ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනාව මෙතන නතර කරනවා සිය දනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා දැන් අපි එච්චරම ගොඩක් වෙලා අරන්නේ අද පැයකට වැඩි ටිකක් වෙලා අරන් තියෙන්නේ ඒ නිසා මේ උදේ දේශනාවේ හෝ මේ දේශනාව සම්බන්ධයෙන් කිවිච කලේ කියන තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් මතු කරන්නයි මේ කියලා මම සාදරයෙන් ඉල්ලනවා. තමන් ගුරුවෙක් වෙන්න ඕන තමන්ට. පුළුවන්. දැන් මෙතෙක් ගියාට පස්සේ අර වැරදි පිටිකම ගුරුවරයා තියාගන්න. අපේ ඥානන්ද සාමි කියන්නේ අනේ ආයසතෝ මගේ ශිෂ්‍යෝ ටික තමයි මම දැන් ගුරු තනතුර කියන්නේ කියලා. ගුරු ශිෂ්‍ය හොඳ පාඩම් ගන්නවා. තාත්තලා හම් ගුරුවරු වගේම නෙමෙයි හොඳ හොඳටම උගන්වනවා. ගුරුවරු ගන්නනේ කියලා මැනලා බැරි කුලියකට බැරි හරිනේ ශිෂ්‍යෝ දෙනකොට පෙත්ත කපලා දෙන්නේ. අය මොකද මූණටමයි ගහන්නේ. ඒ නිසා අපි වෙච්ච වැරදි ටික බලන්න හිතියොත් ඒවට වඳින්න වදිනවා. කිසි අනුකම්පාවේ හේතුව අපිට පාඩම ගන්න. ඉතින් මේකේ පාරම කරගෙන යන්න. ඉතින් යනකොට ඒ තමයි වැරදි වෙනකොට හොඳට සැලකිල්ලෙන් බලන්නේ මේ වැරද්ද තමයි මට ගුරු වෙන්නේ. නිසා මේ එක බණක්වත් එකම ධර්මයක්වත් කියන්නේ කාටවත් හිතමන්දෝත්සාහය කරන්න නෙවෙයි. එහෙනම් ධර්මෙ වෙන්නේ. මේ කියන්නේ විරියවද්දායසයන් ධම්ම. ඊට තව වැඩෙන්නේ මේ ධර්මයේ දේශනා කරන්නේ මේ අපි ආපු ගමන තමයි ශ්‍රේෂ්ඨ මාර්ගය. ඒක දැන් අමාරුම කොටස. දැන් ඉස්සරහට තියෙන්නේ සෙල්ලම් ගමනයි උඹට කිටි දූෝ කිය කියලා එළවෙන එකයි තියෙන්නේ. ඕම මැදුවම කලාවනේ යන්නේ ඒකයි. දැන් ගෝයන් කපල පාගල කමතර ගෙනල්ලා මේ හරක් දාලා තියෙන්නේ. ඉතින් වෙනකන් හොම් ගහගෙන ඉන්නේ. මොකද මොනවද ආයතවත් මේ නැත් බැරි දේවල් නෑ. නෑ ඒක තියෙන්නේ මේ <coughs> කළු ලෑල්ල කැඳලා පෙන්වන්න පුළුවන් එක ආස්වාස්කදී එක ආස්වාස්පස්සාදීදී කුංචි රැලි දෙකක් නැගෙනවා. පිම්බීම හැකිලිම ගන්න ලොකු එක රැල්ලයි නැගෙන්නේ. ඒක නිසා හොඳට දැනෙනවා ඒක. උදේ පිම්බීම හැකිලිම මේ මානවාහන වගේ නොදැනෙනවා කියන්න බෑ කාටවත් බෑ. බැන්නම් කියන අත තියන්නේ. තිබ්බම පිම්බීම වැඩි වෙනකොට උප්පරීමට තදයි. හැකිලිදි නැති නිසා එක රැල්ලක් උඩට නැගලා බහලා යන නිසා ආධුනිකයාට දැක ගන්නකොට අරමුණේ ප්‍රකටතාවය ඇති වෙනසක් නැහැ. ඒ සමාවෙන් ලොකු වෙනසක් තියෙනවා. ආනාපානයේ පුංචි රැලි දෙකක් යනවා. ඒකෝට මේක තනි එක රැල්ලක් යනවා. දෙකටම බලපාන්නේ වායෝ පොට්ටබ්බ ධාතුවමයි. ඒක නිසා ආනාපානේ කරන්න බෑ කියලා. ඒ කියන්නේ ආනාපානයේ තියෙන මේ ආගමික ගතිය නම් නැහැ. හොඳ දෙන්නේ දකින්නේ. ඕන කවුද කියනවා එහෙනම් ඊගාවට හුස්ම නිසාම ඇති වෙන ආශ්වාස ප්‍රශ්වාසයේ පසු ප්‍රතිඵලයක් වශයෙන් ඇති වෙන මේ උදරයේ පිම්බීම හැදෙමින් බලන්නේ. ඇත්තට මේ මම ඒ පොත් ටික තමයි මම යනකොට හිතන්නේ මේ පරිවර්තන කරපු පොත් ටික මේ හෙට් එකක් කියලා යනවා කියලා මම පරිවර්තනය කරුවේ ඒ පොතේ අටවෙනි සංස්කරණය විතරයි. මුල් මුල් සංස්කරණ වල කෙලින්ම ක්‍රමයේ විස්තර කරලා දෙන්න ආනපන විතරයි. මෙන්න මේ ඇගලින් වල වචනයක් නැහැ. අටවෙනි සංස්කරණයට යනකොට ෆුට් නෝට් එකක් දාලා තියෙනවා. මේ ආනාපානියොත් ඉන්දිය හැකිලිම දාන්න පුළුවන්. දැන් ඉන්දිය හැකිලිම කරන් දැනකොට ආනාපානිය කරන්න ගියොත් ගහලා එනවා. මෙහෙම කරන්න එනවා. මෙහෙ බිම්බි හැකිලිම කරන්න ඕනේ කියනවා. මම හරි සැඩ පොත ලියනකොට මුළු ක්‍රමෙම විස්තර කරලා දෙන්න ආනාපානිය. ඒ නිසා ඉස්සල්ලාම හැබැයි ඒකට හේතුනේ මම හිතන්නේ ලංකාව ලංකාවෙන් දොස් කිව්වා මේ මොකද මහසිසාරගේ ගෝලියෝ මේක ආනාපානයි කියන ප්‍රසිද්ධියෙන් තමයි දුන්නේ. ලංකාවේ තනතුර නෑ ඔගේ ආනාපානයි නෙවෙයි. ආනාපාන නම් උත්තරෝත්තරේ නාසිකග්ගේ. නාසියාගෝ මෙතන එන්න ඕනේ හිත. උඹ කියන්නේ බින්දි මැක්ම දෙනවම දාපන්. ඒ නිසා මේක බින්දි මැක්ම කියනම දැම්මට මෙතන වැටෙන්නේ නැති කෙනාට මෙතන ගන්න කියලා කියනවා. ඉතින් හොඳට භාවනා කරන ගුරුවරු ඕන තරම් දන්නවා ශිෂ්‍යයෝ දන්නවා මෙතනත් නොවි මෙතනත් නොවි මෙතන වැටෙන කට්ටිය. උගුර වැටෙන ගැටේ. මෙහෙම ගිහිල්ලා නැමෙන තැන වැටෙනවා. කොයිතනත් අර අරක මේ ආනාපාන කියන ලේබල් එක ගන්නවා. මෙතෙන් නිකුත් බුරුම භාවනා කියලා ගන්නවා. භාවනා කරන යනකොට ඕනම තැනකට මාරු වෙන්න පුළුවන්. ඒක නිකන් මේ අපි ඒ වෙලාවට ඇති කරගත්ත සම්මුතියක් වගේ තමයි. නමුත් ආධුනිකයන් මේක හරියට බලපාන. මොකද මේ කියන මට ආනපානේ අහුවෙන්නේ නැහැ. ඉන්සමදාරය ඇති නිදවිසි වැඩි. උඩුතලක් නැහැ කියලා ඉතින් ඒක උඩ කියනවා බඩපොම වල. ඒ දවස්වල හිතනනම් එහෙම අර පින්ඩි නැගීම කාට පළවෙනි දවසේ නෑ පින්ඩි නැගුවා. අලි බඩන්නේ කි. නෑ ඒක ඇත්තටම අත ආනාපාන කර කර ඉන්නකොට සබ්දයක් ආවොත් අපි කොහොමද සත්‍ය විපස්සනාට සංගන්නේ? සබ්ද තියෙනවා සබ්දයට යනවා කියලා ඇහෙනවා එනවා කියලා මෙනෙහි කරනවා. සබ්ද මොකක්ද කියලා බලන්නේ. වගේම මෙතන බල බල ඉන්නකොට පිළිදී නැගින්න ගියා නම් ඒක නම් ප්‍රකට තියෙන්නේ අපි ඒක බලනවා. ඒ කියන්නේ දුරුකල යුත්තක් නෙවෙයි, හතුරෙක් නෙවෙයි. ඒකේ වෙනුවට මතුවෙච්ච දෙයක්. ඒක කියයි කියලා. බුරුමෙන්ද ලංකාවට යන්න ඕන ගමන් නැහැ. මම මේ බුද්ධි රැකිලිම කරනවා ලංකාවේ ඉඳලා කරන්න බෑ. ඒක බුරුමෙන් යන්න ඕන කියලා ගියොත් එහෙම ඕන්න ඔය වගේ දේ. නැත්නම් බුද්ධි රැකිලිමේ සමතයක් ඇත්තේ නැහැ. කෙලිම විපස්සනාමයි ආනාපානේ සමතෝ විපස්සනා දෙකටම යන්න පුළුවන්. කරනවා නෙවෙයි කෙරෙන දේවල් කියලා මං කියන්නේ ඒවා කෙරෙනවනේ ඒක දෝෂයක් නෑ කරන්න යන්න බා මොනම දෙයක්වත් මේ පයදී දිහට බොරුතිය දාන්න එපා කෙරෙනවා නම් කිසිම දෙයක් අපි වල් කියන්න ඕනේ නෑ මුළු ලෝකෙම ඉච්චරයි කවුරු හරි අපිට එලා ගැහුවොත් ඒක මොකද කරන්නේ උඹ ගහන්න යන්න ඌනිය ගැහුවයි කියලාවත් ගහන්න යන්න මම කිව්වොත් උඹ ඇති ඌ ගහලා ඉවරනකම කරබන හිටපන් ඒ වගේ මේ යන පාරේ මොන දෙයක් සිද්ධ වුණත් මේ මාළුක පුත්‍ර සූත්‍රයේදී පතුරුක ගහතේ නම බුදුරජාණන් වහන්සේ අදිත්තං අදිත්ත බුබ්බ අදිත්තං අදිත්ත බුබ්බ නපස් පස්සත් නපස්සත් නපස්සිසන්ති ඔබ දැකලත් නැත්නම් දැන් දකිනුත් නැත්නම් බලන්නෙත් නැත්නම් මත්තර බලන්න වෙන්නේ නැත්නම් ඕකෙන් කෙලෙස් උපදිනවද මනසෝ කියලා වෙනුනට ප්‍රශ්නයක් නැහැ එනිච්චද ඔබ බැලුවොත් තමයි කෙලෙස් කියන්නේ චේතනාව තමයි ප්‍රධාන ප්‍රශ්නේ. මේ චේතනාව නැතුව අනපන කරනකොට දෙන්නේ නැහැ නේද පුළුවන්. අපි මොකද කියන්නේ? අපි සද්දයක් ආවද වේදනාවක් ආවද හිතෙල්ලක් ආවද ඒ වගේම තමයි සද්දයක් වේදනාවක් ආවයි කියලා තරහ වෙනවා. ආපු දෙන්නේ අපි දෙන්නේ ඒක ස්වභාව ලක්ෂණ බලන එකයි. ප්‍රකට නම් ඒක දිහා බලනවා. ඉතින් අර විපස්සනා ඉඳලා පටන් ගන්න වෙලාවෙ හරි දුලි හරි රිලැක්ස්. අපි දන්නේ යමක් උනාට බය වෙන්නවා මොන්නම දෙයක් උනත් උඹ මොකක් කරන්න යන්නේ. ඒ කියන්නේ චේතනාපූර්වක මොනක්ක කඩිය කියන්නේ යන්නේ. තිබ්බොත් කර්ම රැස් වෙනවා. මොන දෙයක් උනත් අපිට පැමිණි දුක් තනි ගහයි කියලා කටේ අත දාන්නවා කියන සිංහල කියනවා. අපි අම්මා ඉන්න කාලේ කියන තමයි මොනවා හරි දුකකට පැමිණි දුක් තනි ගහයි කියලා. අප කරා පැමිණිච්ච දුක් එක කර්ම වේගයක්. නැත්නම් දේවතුප සංහාරයක්. මොකක් හරි අපිට කරන්න දෙයක් නැහැ. ඒක හොඳම වෙලේ තමයි යෝගේ තියෙන සතුට වෙන්න තියෙන කාරණා හොයාගන්න. පැමිණිච්ච එකක් ආයෙ නෑ. එහෙනම් නතර වෙනවා. හැබැයි ගිහිල්ලා ඉල්ලගෙන කරනවනම් ඒකට බේත් ලෝකේ නෑ. අපිට දැන් වෙලා තියෙන දවස් 30ේම කරන්නේ ඉල්ලගෙන කරන පරිච්ඡේදය. ඇද්දගෙන නාන්නේ. එන දේට බලන්න හිටියනම් අර පුංචි කාලේ අපිට වෙච්ච දේ වගේ විපස්සනායි අපි ආපහු අන්නේ ක්ලච් එක අතහැරලා දාලා ඒ හැල්ලේ යන්නයි. ඒක කරත් අදින් කාලේ. ඒක කරත් වැඩි වෙන්නේ කෙල්ල කරන්නේ නැහැ කොල්ල විතරයි කරන්නේ. ඒකට බ්‍රේක් නැහැ. රෝඩ් එකක් හදාගත්තා කණ්ඩක් උඩ තියාගත්තා කඩාගෙන යනවා අපිට පැත්තට ගියොත් හොම්බ කඩගන්න යනවා ඒ කරත්ත පදින්න ඕනේ ඒ වල ක්ලච් බ්‍රේක් අන්න මම මොකුත් නැහැ නිකන් රේසර් කරත් දෙක රෝඩ් දෙකට ගහලා ගෝල් රෝඩ් දෙකක් ගහලා පදින්න කරන්නේ රෝඩක් තුනයි හදාගන්න හතරක් හදාගන්න බැරි වෙනවා මගේ ජීවිතේ මේ විපස්සනා තේරුම් ගත්තට පස්සේ මහදී නිකන් නිවන හැටි තියෙනවා මොකද කිසිම දෙයක් මේක වැඩි කරන්න අඩු කරන්න මොකොත් නැහැ. තියෙන දේ හොඳට බලන මොකද්ද දැන් තියෙන්නේ. ආයෙකට කළ හැක්කක් තියෙනවා. මේ දේ කරනවා මිසක් කවදාකවත් නින්ද ලුණු ටිකක් වැඩි ගන්න උම්මලක ටිකක් ගන්න ඒ මොකක්ද වෙන්නේ. දුන්න දෙයක් ආකපුවා තෝබන තකකම් කපුවා කියලා අරකොට මැජ්ජ සැප. අන්තිම සක්විති රජසපත් තියෙනවා. ඇඩ්ජස්ට් කරන්න යාම තමයි මේ සංකල්පය කරනවා. يعني ඊට පස්සේ ඉතින් ආයෙ හොදලා ගන්න දෙයක් නැහැ කියේ. මොනම දෙයක් හරි පොඩ්ඩක් අත දැම්මනම් ආයෙ ගන්න දෙයක් නැහැ. කිරි කලෙයි ගම කන්න. ඉතරයි. තමන්ගේ මට්ටම් නම් නැත්තම්. එච්චරයි. ඒ ඕන කෙනෙක් හිත යනවා. ඊට පස්සේ අපි ඒ වගේම නරක පැත්තක් තියෙනවා. නරකක් කියන්නේ නරක ভাইබ්‍රේෂන් නැත්තේ. ඒක භාවනාවේ වෙන එකක් නෙවෙයි. ඇත්ත උනත් නැතුණත් beyond your control. මොකටද අපි රණ්ඩු කරන්නේ? you have no control. අපි බෝ ගහක් හරිකෝ හොඳ ভাইබ්‍රේෂන් එනවලු. වෙන ගහක් යට ගිහිල්ලා වල අපිට අපි අන ভাইබ්‍රේෂන් එක නතර කරන්න බෑනේ එතකොට. බෝ ගහට ඉන්නවත් බෑනේ අපිට. මේවා නිකන් විකාරයි. එහෙනම් ওই බෝ ගහේ ඉන්නකොට ඉඳපුවාම කූඹිය වනම්ම නම් ඔක්කොම දිවන් දකින්න බෑ. අර සුබදහම් ඉන්න කාලේ මට මතකයි අපි විභාගෙට ලිව්වා. දහම් පාසල විභාගෙට. ඔය මේ තෙන්නකෝම් පත්තියත් අපිත් ඉගෙන ගත්තා. ඒක තමයි තියෙනවා බෝසතාණන්. බෝසත් බෝසතුන් කියන එක විතර ගන්න. බෝ ගහේ සත්තු කියලා කියනවා. බෝ ගහේ ඉන්න සත්තු. බෝසතු. ඉතින් බෝ ගහේ ভাইබ්‍රේෂන් එක කොහොමද නම් හැම සත්ත්වෙක්ම බෝසත් තමයි. ඒ ඔක්කොම නිවන් දකින්නවා. මේවා නිකන් මේ මේ නිකන් අර මේ ලාභ කරගන්න හදලා මේ වැඩේ ලාභ කරගන්න හදලා ඔක ලාභ කරන්න දෙයක් නැහැ. අමාරු කරන්න දෙයක්වත් නැහැ. මෙන්න මේ සීල සමාධි ප්‍රඥා දොනොඹ බාලා ගන්න. මේක බුදුහාමුදුරුවෝ පොලිසියෙන් දීලා දෙනවා. ඒ පැත්තේනේ වැලකීමනේ. සීල කියලා කියන්නේ වැලකීමක්. ඊටමන සීලය. සමාධි ප්‍රඥා. තමන් කරා වැඩිනේ දේ වෙනස් කරන්නේ ස්වාමීන් වහන්සේ දවසක් හොඳ ලස්සන දෙයක් කිව්වා කවමදාකවත් අයිතිවාසිකම කියනවා කියන්නේ මුළු බුද්ධ ශාසනය පුරාම පවතින පාවිච්චි කරලා නැහැ. ඒ ඕල්ඩන් ඕල්ඩන්බර්ග් ටොක් එක තියලා තියෙනවා දේශපාලනේ මොනම තාලෙකවත් බුද්ධ ධර්මයට ගැලවිලා නැහැ. දේශපාලනේ කියන්නේ අයිතිවාසිකම් දෙනවා. ඒක බුද්ධ ධර්මය. පැමිණිච්ච දෙයක් කිසි දෙයක් පැමිණේ වාසිකමක් නැහැ. මේ පැමිණිච්ච දේ මුගේ සිහිබුද්ධිය පාවිච්චි කිරීම විතරයි තියෙන්නේ. ඒ නිසා අපි කවදාවත් අතපයිසි කරන අරක දියව් මේක දියව් කියලා ඒ දවසක් අපි ඉස්කෝලේ යන කාලේ යුනිවර්සිටි යන කාලේ ඔය JVP. අදට JVP කියන කාලේ. ඉතින් පෝස්ටර් ගහලා තියෙනවා මේ අරක දියව් මේක දියව් කියලා. ඉතින් පාලම ගෙවදින පාලමේ යට කොටුවක් තියෙනවා. ඒක හැමදම පුරවලාදී. ඒක දවසක් එකෙක් ගහලා ඉතින් ටීටෝ යුගොස්ලාවියේ ඒකට ගිය වැඩි හැදෙන කකුල කපලා. හොඳම සමාජවාදී. එකෙක් ගහලා තියෙනවා ටීටෝගේ කකුල් කැපුව කකුල ආපහු ලබා දියව් කියලා. යන්න කන්නේ නාවුද? අපිට නෑ බුදුහාමුදුරුවෝ කියෝ ඒ කවුරුද හොඳ හොඳ ඉන්සයිට් එකක් තියෙන කෙනෙක් ගහලා තියෙන්නේ. සිටෝගේ කකු කකුල අධිරාජ්‍ය වාසී සිටෝගේ කකු කකුල දාවව ලබා දියා. හල්ලේ. නෑ එතන ඇත්තටම ඒකාග්‍රතාවයක් මේ ගන්න බැරිකමට වැඩිය විශාල ප්‍රදේශයක් නිසා හිත පවත්වන්න පහසුකම තමයි එතන බලන්නේ. ඒකෙන් ගියාට පස්සේ ඇත්තටම කියනවා නම් ආනාපාන සතිය කොච්චර කරා. ආනාපාන සතිය තුල ඉන්න තාක්කල් සතිය සමාධියක් නැහැ. කවදාද ආනාපාන නැති වෙච්ච දවසක පස්සේ තමයි සමාධිය එන්නේ. තුනි වෙලා තුනි වෙලා තුනි වෙලා අනවරේ ජීරුණට පස්සේ සමාධිය. ඒකේ පින්දීම හැකිලිම ඉන්නා තාක්කල් තාම ලදරු ලපදි. ඒ ගෙවෙන තැනක් නෑ ඊට පස්සේ තමයි භාවනා පටන් ගන්න. ඒක ආනාපානේ පටන් ගත්තත් පින්දීම යට පටන් ගත්තත් ඌක නිකන් අර පෝල ජම්ප් එක වගේ පෝල් එක විසිකර පැත්තට පස්සේ තමයි පැනිල්ල පටන් ගන්නේ. පෝල් එක අරනේ හැපැත්තට යන්නේ කියොත් මොකද වෙන්නේ? කවදාකවත් දිනන්න පුළුවන්. ඒක අන්තිම කෙලවරදී විසිකරන්නේ බෑ. අපි ඕක මේ බොහොම මට දිනන්න උදව් වෙච්ච පෝල් එක මේක සූනියර් එකට තියාගන්න ඕනේ කියලා එයාගේ අල්ලගෙන එහා පැත්තට පැන්නොත් ඉතරයි ඉතර බාහිර ගෙවදිනවා ඉවරයි ඒ නිසා ඕ එකක්වත් අල්ලන්න යන්නේ වානාපාන කියලා කියන්නේ උපකරණයක් ඉන්දිය හැදින කියන්නේ උපකරණ ඒක ඉතින්ද යනකොට ඒක හැලෙනවා ඒක තමයි ඔය විතක්ක ਵਿਚාර දෙක හැලෙනකොට අරමුණක් වෙනවා මෙනේ කිරීමක් හැලෙනවා උග දෙනෙක් ඒකට කැමතියි කොහොම හුස්ම ගන්න හදනවා. එහෙම නැත්නම් ඒ වෙලාවට මේ මිනේ කිරීම පොවන්න හදනවා. ඒ කියන්නේ පාවිච්චි කරන්න දන්නේ නැතිවට මෝඩ වැඩුව ආයුධත් එක්ක කරන සෙල්ලම් වගේ. ඒත් තමයි හොලදී අපි ගොඩාක් බලපෑම් කරනවා මෙනෙහි කරන්න එනේ මේක එනේ මේක මෙනෙහි කරන්න කියන්නේ. නමුත් ඒක හැලෙන්න පටන් අර ගන්නකොට ගුරුවරට කියා ගන්න බැරි වුණොත් කමඨා සුද්ධ කරනකොට ඉතින් ආයතන ගුරුවරමට එපයි කියන්නේ නේද? ඉතින් මෙනෙහි කරන්න පටන් ගන්න. ඒක නිකන් කෝච්චි වාරේ බස් එකක් යනවා වගේ. අද බඩක් අද බඩක් අද බඩක් තමයි කියලා වරක් නැහැ. ඒ නිසා භාවනාව එතකොට ඒක ඒක ඇත්තටම වෙන්නේ ඉඳ තියෙනවා ඒක සෑහෙන විස්තර වෙනවා මහසී පාවුස්සයිඩක පොතේ බලංග හිත ගැන හරියට සඳහන් කරනවා ඒ වගේම මම දැක මේ වෙලාවේදී කිරිපත්තර ඥානන්ද අහමුකෝ පුදුමා හරියට පට්ට ගහලා දීලා තිබුණා මෙන්න මේක තමයි මිනිසුන් නිවන් දැකයි කියලා පටන් අරගන්නේ මේ කොටම වෙන්නේ මේ හිත හැංගෙන එක ඊට පස්සේ ඒක නිවන කියලා ගන්නවා ඒක බොරු නෙමෙයි. විසුද්ධි මාර්ගයේ පැහැදිලිවම පෙන්නනවා මේ විපස්සනා උපක්ලේශ දකේ එනකොට පටලවා ගන්න හැටි. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ ඒක විසුද්ධිය. නොමගම යන්නේ. ඒ නොමග නොයාම පිණිස එකයි තියෙන කමදාන් සුද්ධ කරන වෙච්ච දේ කියන්නේ. Taman හිතන දේ නෙවෙයි. ඒක ගුරුවරයා දන්නවා. ඒ ගුරුවරයෙක් නැති වුණත් Taman වෙන දේ, Taman ඉදිරිපිට වෙන දේ අර හිතවිලි වලට යන්නේ නැතුව. මගේ තියෙන මම දෙන එකම මේ ආරක්ෂක යන්ත්‍රය තමයි ඕනම වෙලාවක මූල කර්මත්තට එන්න පුළුවන්කම තියෙනවා. ඒක ඉන්න දිනෙකින් දෙන්න බෑ. ඒක නාම ධර්මයක් වෙලත් බෑ. රූප ධර්මයෙන් දෙන්නේ. ඒක මාධ්‍යකාරක පොතක මේ තැනක තියෙනවා කර්මස්ථාන භාවනාවේ වැදගත් වෙන කියලා. කර්මස්ථාන භාවනාව කියනකොට ස්ට්‍රෙස් කරන්නේම රූප ධර්මයක්. ඒ නිසා අපිට නාම ධර්මවලින් පටන් ගන්න බෑ. මොකද ඒක මනෝ මනෝ විකාරයක් වෙන්න පුළුවන්. සිතලුවක රූප ධර්මයේ සතහන ආකාරය දෙනවා. ඉතින් ඕන වෙලාවක ආයෙසරක් එන්න පුළුවන් නම් තමයි පටන් ගත්ත ආනාපානෙට ඒක නිසාර කැලියට යනකොට ගහින් ගහට කොට කොට ගියේ මීහට ආපෝ ගමට එනවා කියන එක ප්‍රශ්නයක් නෑ හොද අන්තිම කොට පුරා දැක්කනම් ඒ ඔබල්ල මොකද කරගන්නේ උන්නපත් දෙන්නේ නෑ ඔය යනකොට වරින් වර කකුල උස්ස උස්ස යන්නේ ඒක දිගේ ආපහු එනකොට ඊට මුදෙ දෙන්න පුළුවන් අපි ඒක අමතක කරලා ගියොත් කොයි දේ හම්බුණත් අපි අර ආපු ගමනමතක කෙරුවොත් ඒ වෙන්නේ අපි පැහැදිලිවම මනෝ විකාරයකට වැටලා නැත්නම් සිතලුවකට ගිහිල්ලා. ඒක වෙනවම අනිවාර්යයෙන්ම වෙනවා. ඒ නිසා හැම වෙලාවෙම කරන්න තියෙන වුණා නම් තමන් අර පටන් ගත්ත මූල කර්මස්ථානේ. රූප කර්මස්ථානේ එන්න පුළුවන් නම් පැටලෙන්න බෑ. මේක එහෙම කල්ැතුම ඔබට වරදින්නේ නෑ පුතේ කියලා යන්න බෑ. වරදිනවමයි වරදින වරදින වෙලාවේ පිළියම් කරගන්න. ක්‍රම මේ ආචාර්ය මත තියෙනවා. කරගෙන කරගෙන යනකොට කොච්චර ඉදිරියට ගියත් මේ ටෙක්නික් එකමයි හැමදාම පාවිච්චි කරන්නේ. Januário literalmente, e continuamos නෑ ඒක යෝගාවචරයේ ලියවිච්ච තරියක් තියෙනවා. කරක්ටි ට්‍රේට් එක කල්ලාසෝ තියෙන වෙලා තියෙනවා. ඒ නිසා ගුරුවරයාට තියෙන කරන්නේ බෑ යෝගාවචරයට තියෙන කරන්නේ බෑ යෝගාවචරයට තියෙන මේ වතුරට දාලා බලන්න ඕන පීනන්න පුළුවන් කියලා. පොඩ ඉන්නකම කරන්නත් බෑ. ඒකට විපස්සනා පාඩ කියන්නේ සමත පාඩ කියන්නේ කියලා ඇත්තට මේක නිකන් මේ අහම්බයක්. ඒ කියන්නේ ප්‍රීඩිසයිඩර්. ඒ කියන්නේ කලින් තීන්දුව වෙලා තියෙනවා. අපිට තියෙන දෙකම ගැළපෙන විදිහට සීල සමාධි ප්‍රඥා ප්‍රතිපatti දාලා තියෙන සීලෙන් පටන් අරගෙන ඉතල සමාධිය දැම්මට පස්සේ සමාධියේදී තේරෙනවා අනිත්‍යකනාත්මට විරුද්ධ වෙච්ච විමර්ශන බුද්ධිය සහිත සමාධියක්ද එහෙ නැත්නම් අර්ථනා කියන ඇතුළට බැසගත්ත මේ විමර්ශන බුද්ධිය ඉඳ නැති සමාධියක්ද කියලා. ඉඳ නැත්නම් සමතෙදි කියලා. ඒකට ගිහිල්ලා කුඩට අරගෙන ආයෙ විපස්සනාට යනවා. විපස්සනා සමාධිය හැමදාම විමර්ශන බුද්ධියත් එක්කම යනවා. අඩු ගන්න මේ තියෙන සමාධියත් අනිත්‍ය දුක්ඛ යනාත්මයි කියන මේ නිප්පංච තත්ත්වෙමයි යන්නේ. නිසා ඒක හරි සෙල්ලක්කාරයි. හරි මේ අභියෝගශීලී. Thank you. ඒක කියන්නේ තමන් පිළිබඳව යම් කිසි ප්‍රමාණ කිරීමකට හොඳයි. නමුත් ඕක ප්‍රමාණ කරන්නේ නැත්නම් ඒ කියන්නේ දැන් ටෙක්නික් එක ටැක්ටික් එක අහුවෙලා තියෙනවා. දැන් උපමාවක් කියනවා නම් මේ බලාකුළු කැටිති බලාකුළු දැන් තියෙන්නේ. ওই බලාකුළු ගියාට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම වෙලිලා. එතකොට මුළු ලෝකම සාමාන්‍යයෙන් හේවනකට ගන්නවා. මුළු අහසම බලාකුළුකින් වෙහිලා තියෙනවනම් එතකොට අපිට ඉර ඒ කියලා බලාපොරොත්තුවක් ඇත්තියන්නේ. මොකද දූලි බලාකුළු යනකොට ඉරක් පේනවා. ආලෝකයක් සම්ප්‍රදේශයකට වැටෙනවා. වරින් වර ඒක සම්පූර්ණ පේනවා. සමහරට වගේ බලාකුළු ඉන්නමයි කැටි තියෙනවා. ඒ වගේ අතරමැදි තියෙන බලාකුළු මිසක් කියන මිස ඉර කවදාකවත් ලෝකෙ නැති වෙන්නේ නැහැ. ඉර තියෙනවාමනේ නමුත් දවස් තුනකට විත්ති සතුමන් දවස් වලට ඉරක් නැති ලෝකෙක අපි හිටියේ. උදේ ඉඳලා හැන්ද වෙනකම් බලාපොරොත්තු ඉඳලා. එක සැරයක් අර අපි දන්නවනම් මේ ඉරේ දෝෂයක් නෙවෙයි ආගන්තුක උපක්ලේශ නිසා මේ ඉර වැහිලා තියෙන කියලා දන්නවනම් ඉර නැතුණයි කියලා කනකාටු වෙන්නවත් යාග කරන්නවත් ඕන කමක් නැහැ. ඒ වගේ අපි දැනගන්න ඕනේ ඉන්නේ ඉන්නේ. ඒක නිසා ආනාපානය කරන අරමුණ කියන. ඉගෙන බැරිලා නැහැ. ඒකට මැදි හිත් පිල්ලක් ඇවිල්ලා ආනාපානෙ වහනවා. හැබැයි මේ හිතින් අතරමැදි ආනාපානෙ පේනවා. එතකොට අපිට පුළුවන් දැනගන්න මගේ හිත හිතවිලි ගැන නොසලකා ආනාපානට යවන්න පුළුවන්. ආනාපාන ගැන නොසලකා හිතවිලෝට යවන්න පුළුවන්ද කියලා දැනගන්න මම කියන්නේ ඒ වෙනකොට මේ යෝගාවචර ගන්නවා ආනාපානෙ ඉන්නේ කොහොඳයි කියන්නේ. එච්චරයි පණිවිඩය. ඊට පස්සේ ගණන් කෙරුවක් නැතයි. තමන් මත් වෙලා නෙවෙයි. ඒක නිකන් ඇත්තටම අර මේ තමයි ලස්සනද කියලා බලන්න කණ්ණාඩියෙන් බලනවා වගේ වැඩක්. නැත්තත් ඉතින් මූණේ කණ්ණාඩියේ මූණේ ලස්සන කරන්නත් බෑ, ගැට කරන්නත් බෑ. කියන කැතම තමයි දෙන්නේ. ඒක කණ්ණාඩියත් එක්ක සාහල වැඩක් නැහැ. ඒ වගේ මේ මේ පරීක්ෂණ කරනවා. නමුත් ඒකේ ඒකේ භාවනා ජීවිතේට ඔය ඔය පරීක්ෂණය කරන්න ඉස්සෙල්ලා ඇත්තටම මම දෙන්න ඕන පණිවිඩය ලැබිලා. මම තේරලා තියෙනවා මේ ආනාපාන කියන එක නැති වෙන්නේ නැහැ. කිසිවිලි වේදනා සද්ද වලින් එකට හැලහැප්පුණාට ඊට පස්සේ අපි උත්සාහ කරන බලන හැලහැප්පෙන්නේ නැතුව තියාගෙන ඉන්න වගේ. ඒක ඉච්චරම ඒකෙන් ඉච්චරම ලොකු ලාභයක් හෝ පාඩුවක් කියන්නේ. මේක සාමාන්‍යයෙන් අපි කරන නිකන් විනෝදාංශයක් වගේ වැඩක් තියෙන නිසා ධනවිදේ කියන්නේ තියෙන මෙච්චරයි. ඒ වගේ දේවල් එනේක වළක්වන්නත් බෑ. නමුත් මේ කොයි දේ ආවත් සමාජ උඩටදී ඝන බහල වේතිවිලි ආවත් ආනවානි තියෙන බව අනිවාර්යයෙන් දැක්කේ නැතත් විශ්වාසය තියෙනවා. ඒ හිතට සැකෙන්නේ. ඒ සැකේ කියන බාධායෙන් කරදර වෙන්නේ. ඔබ මේ වෙලාවේ එයි නමුත් ඔබ ගියාට පස්සේ මට ආනවානි යන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. ඒක අර ගණන් කිරීමෙන් කරන්න හදන එක ඇත්තද නැත්තද කියලා තහවුරු කරගන්න හදන. ඒ කියන්නේ අපි දැන් අරගෙන තියෙන මේ පණිවිඩය හම්බෙලා තියෙනවා. කමඨාන සුද්ධ වෙලා තියෙනවා වගේ සතුටක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක ශබ්දයකට වේදනාවකට ඉතින් යම් පරියන්ගෙන ගිහලා පරියන් සක්මනේ ඉන්නකොට ඒක ඉතින්දා වැඩ කරන ඉන්න වශයෙන් ඕකෙදිම අර මේක තමයි කියන්නේ ඔය මේ අන්වේ ඥාන කියලා එකක හරි ගියා නම් ඒක පරිේෂණ කරන එක හිතේ ස්වභාවය. හිත කවදාකවත් අතාරින්නේ නැහැ. ඒක දිගේ කර කර කර කර යනවා. ඉතින් අපිට ඕන කරන්නේ ඉස්සල්ලාම වතාවට රැඩිකලි මේක පෙන්ලා දෙන්න. ඊනොට පස්සේ හිත හැම වෙලාවෙම මේක කරලා ඉවර වෙනකන් හිත පිස්පාසු වෙන්නේ නැහැ. ඒක අපේ ලාභයට හිතන වැඩක්. ඊට පස්සේ නිකන් මේ මේ සූදුවක් වගේ කම්පියුටර් ගේම් එකක් වගේ කර කර කරගෙන යන්න හිතනවා. එතකොට අපි හිතුවක් වෙලාට අර මේ කාම ආශාවල් වගේ තිබුණ දේවල් වෙනුවට දැන් මේ ආධ්‍යාත්මික සෙල්ලමකට වැටෙන්න පටන් ගන්නවා. ඉතින් සමහරවිට හීනමුත් වගේ. හීනක් දකින්නේ ඒ ත්‍රිපසනාව ගන්න. සමහරවිට යන්න පටන් ගන්නවා. නැගිටලා බලනකොට හිතෙනවා මේ ඇත්තටම අනිත් පැත්තත් දෙනවා. කොහොමවත් අර හීනෙන් අපි නොකරන නොකල ඉස්සන් කරනවා දකින්නකොට ලැජ්ජා හිතෙනවා. ඒ වගේ මේ යහට මෙහාට මේ දෙක අතර මොනවද ගන්න දෙනවක් වෙන්න පටන් ගන්නවා.